අපි චාරිත්‍රානුකූලව බ්‍රහස්පති සෙනසුරාදා පවත්වන ලබන පවත්වාගෙන ලබන ධර්ම සාකච්ඡාවටයි අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ පටන් ගන්න හදන්නේ. ඉතින් ඒ සඳහා අපි මුල්ම විනාඩි ස්වල්පය විවස්ථාව සීපත් කර ගැනීම සඳහා ගත කරමු. ඊගාවට වාර්ය පැමිණිච්ච ධම්මපද ගාතාවක් අනුව අපි සාකච්ඡාවට මුල පුරනවා.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 නවට්ටති හසන්තේනේ ගන්තුං චේව නිසීදිතුං වත්තුස්මින් හසනී යස්මින් මිහිතමත්තාන්තු වට්ටති යූහෙයින් ආරාමේද ගමේද සුදුසු කරුණක් හොත් මදසිනාවක් මුත් මාත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේන කාතබ්බං ආමිසත්තාය ලෝලතායි යූහෙයින් කැපදේයිද ලොල් නොවිය යුතුය. දාගැබ්බෝ මැලුවම දෙමින්ද ගන්ධ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීන් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමාළු සංකුණා ආදර කෞරව ඇතුව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟාල්ලා ආදර නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු වැඩිමහල්ලන් නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදී යුතුය පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලහතිය පහළවනසේ වැඩ නොකළ යුතුය කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය තීරණයකට නොබැසී එහෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ වනං රාජානෝ මුත්තා මනි විපූසිතා යතහ සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහි සීලාභරණේ මමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තකිලමතානු යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදීද වර්ජණය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ශ්‍රී ලංකා මාදී සුදුසු කරුණක් නැතොත් දිනචරියාව කිසිලෙසකින් කඩනු කළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරියනවාගේ කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාප පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වනෙහි හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකින්නා දුතාංග ආදී ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොතැනෙනසේ කළ යුතුය. නබේක්ක වේ කේනචි පරියායන ජාත රූප රහිතං සාදීතබ්බං ඊ වදාලා බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිරිකර ආදී සීතු පිරිකර පොත්පත් ආදී මිල ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම මුදල් අනුමුම් බයිලි ගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි පිරිස මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වීනම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමී කාර්ක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදි කරන සීනාසන යෝගාශ්‍රම සංස්ථාට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආධාර ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකඩම් පවරා නොගත යුතුය. හලෝ තෙරුවන් සරණයි. හොඳයි අපි ඊවස්ථාව කියන මට්ටමේ ඉන්නේ කොට ගැට එතකොට අපි ඉන්නේ 40 40 වෙනි විවස්ථාවේ තව විවස්ථා චොට්ටක් කියවපුවාම අපි ඒ අංකේ සමාන સમાપ્ત කරනවා ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ධම්මපද ගාතාවට චේතනilla මෙතනilla සම්බන්ධ වෙන්නයි කියලා මම ආරාධනා කරනවා. භික්ෂු සාමණේර භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනු. උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර පියාපදිංච කිරීම පිණිස මාසයක් තුළ ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමී සීනාසන යන්නේ පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්යසභාවට ඉදිරිපත් කළ යුතුය.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 යෝගාශ්‍රමයේ සීල ශ්‍රීනාසනයන්හි යෝගාශ්‍රම යෝගාවචර දිනචරියාව කතිකාවත අඩමසකට වරක් කියවා. මේ પરමාර්ථය සීගන්විය යුතුය. මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳමින් අකීකරුවන ශිෂ්‍යයන්ට තුන් ඇල දක්වා අවවාද කොට පරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදේ යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. මේ මං කියවන්න දුන්නේ යෝගාශ්‍රම කතිකාවතයි. ඉන් අංක 54ක් සම්භාප්ත වෙනවා. ඒකෙන් අපේ විවස්ථා කීමේ අංකය સમાપ્ત වෙනවා. අපි ඊගාව දවසේ යෝගාවචර දිනචරියාව ඉදිරිපත් කරගන්නවා කියන සීකිරීමත් එක්ක අපේ විවස්ථා කීමේ අංකය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ධම්මපද ගාතාවක් කියන්නේ ඉස්සරලා මම කැමති අභිවස්ථාව මෙන්න මේ අංකෙට හිතියොද මණ්ඩ අත්තිකිලමතාන යෝගයට ආයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදී වර්ජනීය කොට ශරීර සෞඛ්‍යයක් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ඉතින් මේ පෞගේ දවස්වල මම මේක මතක් කරා මේ අරවින්ද මහත්තයා පොතක් කිව්වා මේ සූර්ය නමස්කාරය කියලා. ඉතින් ඒකට පෙරවදනට මම මේක මේ ලොකු සාංශකේ මේ වාක්‍ය ඇතුල් කරා මේක ඇත්තටම අපේ කට්ටියට කියවන්න හම්බුනේ නැහැ. නමුත් අරවින්ද මහත්තයා ඇවිල්ලා ඉන්නවා අපිට භාවනා කරන්න. ඉතින් මම කැමැති මහත්තයා කැමැති නැත්නම් විනාඩි 15ක විතර කෙටි මතක් කිරීමක් කරන්න මෙහි හිටපු නිසා දවස් දෙකක් මෙහි ඉන්න යෝගාවචර පිරිසට නැත්නම් සංඝ පිරිසට මහත්ය දන්න සාත්‍රේ කොයි විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්ද ඒක පිළිබඳව මේ ප්‍රායෝගිකටත් වැඩිය මූලධර්ම පිළිබඳ කිරීමක් කිරීමක් කරන්න කැමතියි. බාධා බාධා වෙනවා. මෙතෙන් දෙන්න වෙනවා. එතකොට මේ මම මෙල්බන් වලට කියන්නේ අපිට මේ මේ යෝගා ගුරෙක් හම්බුණා. මේ කමල් මහත්තයා අඳුල්ලා දුන්නේ අද අපිත් එක්ක භාවනා කරන නිසා මම මේ මහත්තයාට ආරාධනා කරනවා විනාඩි 15ක විතර පොඩි දේශනයක් කරන්නයි කියලා මේ අපි මේ කරන සමථ විපස්සනා භාවනායි ඒකෙලිම විශේෂයෙන්ම මේ භාවනා පන්ති වශයෙන් කරනකොට යෝග මෙතනදී යෝග ව්‍යායාම පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්න මම හිතනවා අරවින්ද මහත්තයාට සුදුසයි කියලා. ඒ නිසා කවුරුත් වගේ අපි විනාඩි 15ක් විතර අහුම්කන් දෙමු මේ මහත්තයාට යෝග පිළිබඳව පොඩි මතර හිතෙන් දෙයක් කියපු තාවයිකෝ. තව ලඟ වෙන්න ඕනේ අයියෙන් කතා කරන ඔය පුණ්‍ය අනුමೋದන කතාවක් මොකුත් ඕනේ මේ අයියෙන් කියමු. මොකද අර කටිට ඇහෙන්නේ. ඉතින් මේම ගුරුවරුන්ගේ යෝජ යෝග කරලා හරියයිද? කතා කරන්නවත් බෑ. අවසරයි භාවනා කරන භික්ෂුන් වහන්සේලාට අනිත් හැම දිනකටම උපකාර වෙයි කියලා හිතලා මේ ටික මම කියන්න. ශරීරයේ සංසුන්කම ඒ වගේම ශරීරයේ සැහැල්ලුභාවය ඒ වගේම ශරීරයේ නිශ්චලභාවය භාවනාව දිනුවෙන් උපකාර වෙනවා. ඒ වගේම යෝග ශාස්ත්‍රය පැහැදිලි කරද්දී කියන්නේ යෝග චිත්ත වෘති නිරෝධක් කියලා. යෝග කියලා කියන්නේ චිත්ත වෘතීන්ගේ Nirodha ඒ කියන්නේ ශරීරයත් හිතත් පූර්ණ වශයෙන් ඒක රාශීම සහ පූර්ණ වශයෙන් නිශ්චලත්වයට පත් කර ගැනීම තමයි මේකද කියන්නේ අපි පැහැදිලි කරන බුදුදහම ඇටියට ධ්‍යාන වැඩි වීම යෝග ශාස්ත්‍රය ආයත අතීතයේදී හදලා තියෙන්නේ ධ්‍යාන වැඩි වීම සඳහාම තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන විදිහට ලෝකයේ ඉස්තරලාම පහළ වෙච්ච මනුෂ්‍ය පිරිස අතරේ හිටපු සමහර අය ලෞකික ජීවිතයේ ගත කරන අතරතුරේ ඇති වෙන ආධ්‍යාත්මික පිරිහීම දැකලා ඒ අය ඒකෙන් නිදහස් කරගන්න උත්සාහ කළා. නමුත් අද වගේම භාවනා කරන්න බොහෝ දෙනෙක් ඉන්නේ නැහැ ධ්‍යාන වඩන්න. ඒ නිසා මිනිසුන්ගේ සියලු දෙනාගේ යහපත සලකලා ශාරීරිය මුල් කරගත්තොත් ව්‍යායාම පද්ධතියක් විදිහට එහෙම නැත්නම් ජ්‍යාමිතික හැඩතල තියෙන විදිහට ක්‍රම 84ක් හැඩතල 84කට ආසන 84ක් හැදුවා. ඒ ක්‍රමයේ යෙදෙනකොට ඉබේම ධ්‍යාන වැඩෙනවා. ඒ සඳහා ධ්‍යාන වැඩීම සඳහාම යෝග ශාස්ත්‍රය මුල් කාලේ නිර්මාණය කළේ. ඉතින් ඒකේ සෝබාධාම තියෙන ඊළඟට පරිසරයේ තියෙන ගස්පලන් ඇලදොල ගංගාවල් වල හැම දෙයකම පැවැත්මක්. යම්කිසි අපි බුදුහාමේ පැහැදිලි කරන විදිහට පැවැත්මක් නැති වුණා. අපි සාමාන්‍ය මට්ටමින් බැලුවම පැහැදිලි වෙන පැවැත්ම. ඊළඟට තමයි විවිධ සතුන්ගේ ඉරියව්. ඒ සතුන්ගේ දිනචර්යාව සහ ජීවිතයේ දීර්ඝ කාලයක් ගෙනියන්න උපකාර වෙන සමහර හැසිරීම්. ඒවා සියල්ල එකතු කරලා ඒ වගේ සාරින් තමයි යෝගාසන 84 නිර්මාණය කළේ. ඒකේ මූලික පදනම වෙන්නේ ධ්‍යාන වැඩිමමයි. වෙන අරමුණක් නැහැ. ඒ නිසා මේ දැන් භාවනා කරන අයගේ මම දැක්කා ආම්දුනේ සමහරලාට කිස්මුදුන කොඳුර බෙල්ල සහ කොඳුරට බෙල්ල ගොඩක් වෙලාවට නැමිලා යනවා. මම කියන්නේ භාවනා දියුණු මට්ටම ගැන නෙවෙයි ආරම්භක අවදී ඉන්න හැම කෙනාටම ඉස්මුදුන කොඳුයට පෙළ. බෙල්ල සහ කොඳුයට පෙළ එකට එකට කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ඒ ශරීරයේ සැකස්මත් එක්කම ශරීරයේ සංසුන්කම ඇති වෙනවා. සංසුන්කම ටික වෙලාවක් යනකොට භාවනා අරමුණකට ගත්තොත් ඉක්මනටම අරමුණ තුල තැම්පත් වෙන ගතිය වැඩි වෙනවා. ඒක ලොකු උදව්වක් වෙනවා මේ භාවනා කරන පිරිසට හැම වෙලාවෙම දැන් අපි දැන් බොහෝ විට මම දකිනවා ඉඳගෙන ඉන්න ඉරියව් සමබර නැති බව. දැන් ශරීරය හොඳින් සමබර වුණොත් ශරීරයේ තියෙන බර උඩුකයේ බර යටිකයට වැටිලා යටිකයේ සමතුලිතව බෙදලා යනවා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව් සුඛාසනය කියලා යෝගවලදී කියලා දෙනවා. නමුත් මේක සමබර නැහැ. මේ ධනිස් දෙක දෙපැත්තෙන් උසයි. මේ පොළොවට වදින්නේ නැහැ. ඒ නිසා මෙතන කැක්කුමක් මේ සටන් ප්‍රදේශය තුනටි කෙලව කැක්කුමක් ඇති වෙනවා. එතකොට මේ ඉරියව්ව මෙහෙම සමබරව තියෙනවා. එතකොට මේක ත්‍රිකෝණාකාර හැඩයක් හැදෙනවා. ධ්‍යානාස්නේ ඉඳගන්නේ වගේ ඔක්කොගේ මේක ඉතින් ප්‍රමේම ත්‍රිකෝණාකාර යටිකය නිර්මාණය වෙනවා හොඳ පදනම. ඒක අස්සසිල්ලක් වෙනවා උඩුකය ඍජුවම තියාගෙන. එතකොට මේ උඩුකයත් හිස් මුදුන බෙල්ල හිස් මුදුන බෙල්ල සහ කොඳු එකට කෙලිමුනම ඒ බර සමාන්තරව වැටිලා දෙපැත්තට බෙදිලා යනවා. දැන් මේ හැම ධ්‍යානාසනයකම පద్මාසනය, සිද්ධාසනය, සුඛාසනය මේකට සුඛාසනය කියලා කියනවා. දැන් සිද්ධාසනය ඊට වැඩිය ටිකක් සංකීර්ණයි. නමුත් ඒක ඊට වැඩිය භාවනා දියුණු කරන්න උදව් වෙනවා. මේ මෙහෙම ඉඳගත්තොත් මේ වගේ ආසන මේකෙදි කය සුදු කරලා තියාගන්න. පద్මාසනයටත් වඩා වහන්සලා දන්නා හැමෝම මට වැඩි දෙන පාරියම්ය කරන බද්දපත් පාරියම්කේ කියලා මේකෙන් ගොයනවන වඩා ඊටත් වඩා කඳ කෙලින් වුණා දුර යනවා වහන්සලා බොහෝ ශාස්ත්‍රඥ වහන්සලා ඉවිෂුරු හැම කෙනෙකුම මේ ආසම ඉඳ ගන්නවා ඒක සමබර නිසා මේකේ අපේ ඇඟ ඇතුලේ තියෙන රහස තමයි මේ අපේ ඇඟේ ගමන් ගමන් කරන ශක්තියක් තියෙනවා ජීව ශරීරයයි හිතයි දෙක එකට බඳලා තියාගෙන ඉන්න ජීවය තමයි ප්‍රාණය ප්‍රාණ ශක්තිය ඇඟ ඇතුලේ නාඩි හරහා ගමන් කරන නාඩි 70000ක් තියෙනවා. ඒ වගේ සංදිස්ථාන නියමාකාරයෙන් තෙරපුණු මුළු ශරීරයේම නාඩි වලින් ප්‍රාණ ශක්තිය ගලාගෙන ගිහලා ශරීරය කොහොම නිදහස්ව ක්‍රියාත්මක වෙනවා ස්වභාවික මට්ටමින්. දැන් මේ ස්වභාවික ක්‍රියාත්මක වෙන එකේ කොහේ හෝ බාධාවක් ඇති වෙනවා. ඇහිරුණොත්, හිරුණොත්, තෙරපුණොත් ශරීර විවිධ ස්ථානවල ක්‍රියාකාරීත්වය මනාලෙස සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රෝග හට ගන්නවා, ව්‍යාධි හට ගන්නවා. අවසානයේ මිනිසෙක් මැරලා යනවා. ඒතර මරණයට මුල් වෙන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රාණ ශක්තිය ඉවත් වීම. එතකොට යෝගාසනයක කවුරු නිවැරදි ඉන්න ගන්නවා. ධානාසනයක ශරීරයේ තියෙන 72000ක් නාඩිය අතරින් ගලාගෙන යන ප්‍රාණ ශක්තිය නිවැරදි විදිහට ගලාගෙන යනවා. ඒ නිසා මුළු ශරීරයම සමබර වෙනවා. නිමාකාරයෙන් ශරීරයේ ස්වභාවික ක්‍රියාවලිය නියමාකාරයෙන් සිද්ධ වෙනවා. ධාර්ය දාන එක, ශරීරයේ රුධිර ගමන කරන එක, ශ්වසනය දැන් ආනාපාන සතිය වැඩි දෙනෙක් වඩනවා මම හිතන විදිහට. ඉතින් ආනාපාන සතිය හෝ බුදුගුණ වැනි සමත භාවනා හරි විපස්සනා හරි කොයි වැඩුවත් අර ශරීරය ඇතුලේ මම දන්නා පරිදි ශරීරය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ශරීරයේ ස්වභාවික සිද්ධ වෙන ක්‍රියාවලිය කොයි භාවනාවේදී එක විදිහට සිද්ධ වෙනවා. සමත හෝ විපස්සනා හරි ශරීරය පටවිය අපතේජෝ ආයෝ ආකාශ කියලා කියන සියල්ලම නිර්මාණය වෙච්ච සාර එක පැත්තක් තමයි ප්‍රාණ ශක්තිය කියන්නේ. එතකොට මේ ආසනය හරියට ඉඳගත්තාම මේක සම්පූර්ණයෙන්ම ගමන් කරලා නාඩි හැමතැනම අවදි වෙනවා. අවදි වුණාම අපේ ඉබේම මෙහෙම නැවිලා යන කොන්ද මේ කෙලින් වෙලා යනවා. කෙලින් කරන්න දෙයක් නැහැ. ඉස්සිලා ඉන්න පටන් ගන්නවා. ඒකට මුල් වෙන්නේ යට තියෙන මේ ස්ථාන පදන හොදලා තම කලමුම කෙලින් වෙලා හිටිනවා. බලෙන් තියාගෙන ඉන්න ඕනේ නැහැ. රුකුල් දෙන්න වෙන වෙහෙතෙන්න ඕනේ නැහැ. අන්න එහෙම මේ ධ්‍යානාසන උපකාර වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ විවිධ ස්ථානවල හටගන්න රෝග භාවනා කරනකොට ලොකු බාධා රෝග හටගන්න විශේෂයෙන් ශ්වසන පද්ධතිය බාධාන මගෙත් මේ දවස්වල තියෙනවා බාධා කතිය සෙම ඉර වෙන්න පුළුවන් මේ දේවයෙන් බාධා එතකොට අපේ සිතිවිලි හුස්මයි අතර පුදුම සම්බන්ධතාවයක් තියෙනවා අපි ඒක හොඳටම දන්නවා තරහ ගිය හැටි අපේ හුස්ම වේගය වැඩි වෙනවා ශ්වසන පද්ධතිය 30ට නම් මූල රළු සිතිවිලිත් එක්ක මේ හුස්ම හරිම සම්බන්ධයි. හුස්ම කොහොම සංසුන්ව තියනවා කියලා කියන්නේ අපේ ශරීරය බොහොම සංසුන් තැම්පත් ගතියක් ඇති වෙනවා. මේ දෙකේ සම්බන්ධතාවය හොඳින් පවත්වා ගන්න පුළුවන් නම් යෝගාසනයේ ඉරියව් නිවැරදි වීමත් යෝගවල කතා කරන විදිහට හිතයි ශරීරය දෙක පුළුවන් තරම් නිශ්චල කරගන්න. තැම්පත් කරගන්න. දැන් එතකොට මේ හැම ආසනයක් කරාම හදලා තියෙන එක පාවපැත්තක් තියෙනවා ශරීරයේ රෝග නිවාරණය කරගන්න. උදාහරණ දාපිටමකෝ අපේ උදරයේ විවිධ ආබාධ තියෙනවා කියලා එතකොට උදරය ආශ්‍රිතව තියෙන නාඩි මධ්‍යස්ථාන ප්‍රධාන නාඩි මධ්‍යස්ථානයත් අනුකත් තෙරපීම නිසා දැන් අපේ නිල තෙරපීම සම්බාහනය වීම නිසා තමයි ඒ නිල තෙරපීම නිසා අපේ ශරීරේ නාඩි අවදීීමෙන් හෝමෝන ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා ඒක ඊළඟට අපේ ඇතුළත තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ලම සාමාන්‍ය තත්ත්වර ගේන්නේ ඒක නිවැරදි ක්‍රියාත්මක වෙන උදව් වෙනවා එතකොට දැන් බඩේ අමාරුවක් හරි උදරය ආසිත රෝගයක් අපි ගැස්ට්‍රයිටිස් වගේ මොකක් හරි තියෙනවා ඒ ආසන යෙදෙනකොට ඒ රේස්ථානේ නිල තෙරපන්න පුළුවන්. ඉබේ මේක වෙන ඒ නිසා රෝග නිවාරණය කර ගැනීම විවිධ රෝග වලට අදාළ යෝග ආසන. මේ ටික කරනකොට ඒ රෝග වලින් මිදලා ඉන්න පුළුවන්. ඊළඟට තමයි යෝග වල කතා කරන ප්‍රාණයාම. ප්‍රාණයාම වලදී දැන් ආනාපාන සතියට දුකාත්ම සමානයි උසාවියට උජ්ජයි ප්‍රාණයාම ඒක කරන්නේ මෙහෙම ඉඳලා ශරීරෙ නිශ්චල කරලා හිතලා හැබැයි හිතලා ඉබේ නෙවෙයි හිතලා ඊටාම මෘදු සියුම් දීර්ඝ හුස්ම ගන්න. දිගට ගන්න. ශරීරයේ කිසිම තැන පපුවත් ඇඟේ කිසිම තැන හෙල්ලෙන්න බෑ ඒ හුස්ම ගන්න. නිශ්චලව තියාගෙන තමයි හුස්ම ඊට අරගන්නකොට මුළු ශරීරයෙන් තියෙන කොට ප්‍රබෝධවත් වෙන ගතිය පළවෙනි හුස්ම ආරම්භ දෙකෙන් තේරෙනවා. ඊට පස්සේ ශරීරේ පැද්දෙන ගතිය වේදනාවක් ඇක්කුණා තියෙන ඇතුළේ. මේ විදිහට උජ්ජාය වගේ ප්‍රාණයාමයක වැඩි වෙලා විනාඩි 5ක් 10ක් කරොත් එහෙම අර කාය පස්සතිය එනවා ඉක්මනට. කාය පස්සතිය ආවට පස්සේ ඒකෙන් අරමුණට බැස්ස පටක් ගාලා අර වේදනාව වලින් මග ඇරලා යන්න පුළුවන්. මම කියන්නේ උදර්ශන වැඩි ඉන්නේ වේදනාව නැවත ඇති වෙයි. මුලින් මේ විදිහට උපකාර වෙනවා. යෝගීවරු ඍෂිවරුන් කරන්නේ සියල්ලම බලෙන් නෙවෙයි ස්වභාවිකව සිද්ධ වෙන ආකාරය අඳුරගෙන ඒක එක්තරා විදිහකට යටපත් කිරීමක් තමයි. වේදනාව ඇති වෙනකොට යෝග ශාස්ත්‍රයෙන් කියන්නේ වේදනාව තියෙන තැන නිශ්චිතව බලන්න කියලා. ඒ බලන් ඉන්නවයි කියලා කියන්නේ නිරීක්ෂණයක් විතරයි කිසිම මේ මගේ කියලා ගැනීමක්වත් ඒක නැති කරනවා කියලා මොකුත් නැහැ බලපු ගමන්ම නැති වෙනවා. කදින් බැලුවොත් එහෙම වේදනාවක් නැති වෙනවා. එහෙම නැති කරන්න බැරි වේදනාවක් කාටරි ආවොත් අර හුස්ම නාසයෙන් ඇතුල් කරගන්න හුස්ම හැමට අස්සේ මස් වලට අස්සේ නියු දිගිය ආගෙන වේදනාව කියන තැනින් එකපාරක් ගිලිනවා වේදනාව කල්ලුලා යන වේදනාව කකුලක තියෙනවා මේ අස්සේ ආරම්භනකොට හිතෙන් ඒක කරන්නේ මෙහෙම වේදනාව කල්ලුලා ගිහිල්ලා ශරීරයෙන් එළියට බහැර වෙලා යනවා මේ වගේ කීප වාර හුස්ම අරගෙනීමෙන්ම මේ වේදනාව කැක්කුම් පාලනය කරගන්නවා ඉතින් ඒ වගේ උපකාර සෑහෙන ප්‍රමාණයක් තියෙනවා දැන් වන කැලේ භාවනා කරන කෙනෙකුට විශේෂයෙන්ම ඔක්කොම වනසකසර හින්දා පරිසරය යෝග වල තියෙනවා දැන් අපි ආහාර වලින් ගන්න ශක්තියට අමතරව ආහාර වලින් විශාල ශක්තියක් ඇඟට ගන්නවා වගේ ඊට වැඩි ශක්තියක් අපේ හුස්මත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්වසන පද්ධතියත් එක්ක ජීව ශක්තිය ලෝ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඒ වගේ තමයි මේ අද නම් තියෙන මේ ඇතුලේ කචල්ලයක් වගේ මේ ලූස් කනෙක්ෂන් එකක් වගේ. ඒ වුණාට මේ මෙතන ඉන්න කට්ටියගේම ලූස් කනෙක්ෂන් නැහැ ඒ නිසා කරත හැකි වැඩේ. අවසරයි. ඉතින් අර දැන් යම් කිසි කෙනෙකුට භාවනා කරන කෙනෙකුට දැන් වතුර ටිකක් බොනකොට ඊළඟට ආහාර දාන වලනකොට ඒ වගේම සාමාන්‍ය ශරීරයට පුරා ගන්නට වැඩි ප්‍රමාණයක් පුරා ගන්න පුළුවන් හිත යොමු කරලා කරනවා. භාවනාවට ගන්නවා. ඉතින් අමතරව අපි හිතනවා දැන් මේ මොන ජලයේ තියෙන සියලුම සැපදායක සෝදායක ආකර්ෂණ ශක්තිය මගේ ශරීරය උරා ගන්නවා. ඒ විදිහට අරගත්තොත් එයින් මගේ ශරීරය සුවපත් වෙනවා. ආහාර ඊළඟට අපි ආග්‍රහණය කරන වාතය. මේ පාන්ත මැජිට් එකම එකපාර භාවනා කියවර යන්නකො ශ්වසනයේ යෙදින වාර කිහිපයක් හොමින් හුස්ම අරගෙන ඒක යෙදෙද්දී අපේ හිතවල සුවපත් වේවා කියලා මේ විදිහට හුස්ම දින ශක්තිය අරගන්න අපේ නිරෝගී. අර වාතයේ තියෙන රෝග නිවාරණය කිරීමේ ශක්තිය 140 ගණන්. දැන් අපේ අපේ සුදු නැති මේ වනේ වගේ තැනක තියෙන වාතය හරියට පිළිසුදු. ඒ වාතය අපිට හොඳට උදා ගන්න පුළුවන් නම් දවසේ කටයුතු කරගන්න ඉන්නේ ඇතුලේ වෙහෙම පිළිදා ගන්න පුළුවන්. ඊළඟට ජලයේ තියෙන ශක්තිය වගේම අපි ස්පර්ශ කරන පොළොවට දැන් අපි විඤ්ඤාණයෙන් අපි සුරක්ෂිතව ආරම්භ වෙනවා. ශරීරයේ නිරාවරණය වෙලා තියෙනවා. දැන් සෙම බහුලය ගොඩක් අය මම දකිනවා හිස වහගෙන ඉන්නවා කරනවා නමුත් සාමාන්‍යයෙන් ඒක විරුද්ධ අනිත් පැත්තට ඒකට ඉඩ දුන්නොත් එහෙම අයින් වෙලා ගිහිල්ලා රෝග සුවපත් වෙනවා පින්නේ ඇවිදිනවා මට එහෙම නිසා දැන්නොත් ඒකට නාන සමගතියක් දැන්නොත් පින්නේ සීතල ඇවිදිනවා ඒකට විරුද්ධ වෙන්නේ නැහැ හිතේ ඒක ඉඩ දෙනවා ඉඩ දුන්නාම එහෙම ඇඟ ඇතුලේ ශක්තිය වැඩි වෙලා තාක්කව ශරීරයෙන් ඒ රෝගී ඉවත් වෙනවා ඒකට දඟලන්න බෙහෙත් පිට එකක්වත් ඕනේ මේ වගේ දේවල් උගා උදව් වෙනවා මේ අපේ ශරීරේ නිරෝගීව තියාගන්න භාවනා කරන කෙනෙකුට ඉතාමත් වැදගත් වෙන නිරෝධය. ඊළඟට යෝග ප්‍රගුණ කරනකොට තියෙනවා නිද්‍රාවල් කියලා වර්ගයක්. නිද්‍රා කියන්නේ නොනිදල නිින්ද කියලා. භාවනාවේදීත් අපි දන්නවා නිතර සමාධිය වඩන කෙනාට නිදිමත එන්නේ නැතු වෙනවා. රෑ එළියනකම් වුණා පැහැරෙන්න පුළුවන් අන්න ඒ වැඩේ තමයි මේ කරගන්නේ නොනිදල නිින්ද කියන්නේ නිදියා ගත්තාම එන ශරීරයේ දැනෙන සියලුම සුව පහසු දති විවේකයේ අරගෙන හැබැයි නිින්ද ගිහිල්ලා නැහැ අවදිින් සම්පූර්ණ සිහියෙන්. ඉතින් මේ නිද්‍රාවක් පුරුදු කරනවා නම් කාට හරි දවසේ දැන් ඉරියව්වල අපි වාර 8ක් විතර නිින්දගෙන ඉන්නවා කියලා පැය දෙකේ දෙකේ හරි පැය හරි ඊට පස්සේ සමහරවිට කායික වේදනාවල් එන්න පුළුවන් ආසන මිදුණට පස්සේ භාවනා මිදුණට පස්සේ නිද්‍රාවේ යෙදුණොත් ශරීරයෙන් සෑම මාංශ පේශියක්ම නිහිල් වෙනවා. සෑම තැනකටම විවේක හැම සෛලයක්ම ප්‍රසන්න වෙනවා. එතකොට ආ විදර්ශනා වඩන ශරීරයේ දඩි වේදනාවල් අපහසුතාව වෙල්ල වෙනවා එපා වෙනවා කලකිරෙනවා ඒකත් ඒක සමනය කරගෙන නැවත වතාවක් ඊළඟට ආයේ අලුතින් භාවනාවට ප්‍රවේශ වෙන්න මේ නිද්‍රාව උපකාර වෙනවා මෙන්න මේ වගේ යෝග වල පැහැදිලි කරන කාරණා බෞද්ධ අයට පැහැදිලි වෙනවා බෞද්ධ කියලා වේදයක් නැහැ අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ නැවත වතාවක් කවදාකවත් නැතිවම තමයි ඉපගෙන යන්නේ ඒක මෙහයින් කියන ඒවා ඔක්කොම යෝග ශාස්ත්‍රය තුළ විඳවලා තියෙනවා අනේ බුදුහාමුදුරගේ පස්සේ අවුරුදු 200 කට පස්සේ පහළ වෙච්ච සමහර විශ්වරු කරේ බුදුහාමුදුරගේ විදර්ශනාවයි සමත ඔක්කොම එකතු කරලා අරකට ඔබලා තියෙනවා. ඉතින් දැන් චෝදනාවක් තියෙන සමහර අය නම් කියලා මේගොල්ලෝ බුදුහා විනාශ කරා කියලා කියන්නේ බුදුදහම විනාශ කරන්නේ නැහැ. ඒක ඇතුළේ තියෙන විදර්ශනාවයි සමතයි අරගෙන යෝග වලට දාලා ඊට පස්සේ තමයි ලෝකෙ හින්දු කියලා හැදලා තියෙන්නේ. ශංකරාචාර්ය. ඊට පස්සේ හිමාලයට ගිහිල්ලා ඉන්නකොටත් ආනාපානසති මට කියන්නේ. යම් කියලා දුන්න සමහර විදියට තර මම බැලුවා මේ විදර්ශනාවේ තියෙන සමහර කොටස් ඉතාම පැහැදිලිව කියනවා. ඒක දකින්න ලැබුණා. ඉතින් ලොකු වෙනසක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම අනිත්‍ය දුක්ඛනාත්මක ත්‍රිලක්ෂණය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මම ඉගෙනගත්තු අය ඒ પરම්පරාවේ ඉන්නේ මත එතන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ යෝග වලින් ගන්න තියෙන ප්‍රයෝජන දීගේ කොටස් දුක්ෂණාංග වල ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මේ එකක් නිරෝගී වෙන්න දීර්ඝ හස් තියාගන්න කායික මානසික සුවය ඇති කරගන්න. ඒ දැන් අපේ හැමෝටම දැන් මොකෝ අලුතෙන් එන අයුණත් ධානාසනයක් සහ හොඳට පෙළ හොඳට නැවෙන්න දිග ආසන කිහිපයක් යෙදෙනවා නම් මේක එකක් තමයි යෝග ආසන 6ට බෙදන්න පුළුවන් 84 එකක් ඉඳගෙන ඉන්නවට කියන ධානාසන කියලා ඊළඟට ඇඟ ඉදිරිපසට නවලනවා තියෙනවා ආය ඇඟ පසුපසට නවලනවා තියෙනවා ඒතර වාඩ තුනයි ඊළඟට ඇඟ දෙපැත්තට මෙහෙම අඹරවන ආසන තියෙනවා හතරයි සමබරතාවය තියන් ඉන්න ආසන තියෙනවා ඊළඟට වැතිරිලා. විවේක ගන්න ඒවා තියෙනවා. ඔන්න ඔය කොටස් 6 හයක් කරුවොත් එහෙම මම හිතන්නේ පැය භාගයක ගන්න එක නිස්පාක් ඇයි ඕනේ. ඊට පස්සේ දවසේම අර සුවපත් භාවය, සැහැල්ලු භාවය, මානසික සුවය තියාගෙන අනිත් දේවල් වලට යෙදෙන්න එතකොට මේ කමක් නැහැ විදුලියෙන් අනම්මනම් කරදරුණාට කමක් නැහැ මේ අපි අද වෙනස් පොඩ්ඩක් කරලා පටන් අරගත්ත මේ මිනිස්සයා අපට හම්බ වෙච්ච වෙලාවේ ඒ නිසා මම කැමැති දැනගන්න මෙල්බන් වලිමුත් මෙහිදී මේ අපි මේ මාතය තියන තවදුරටත් මේක පිළිබඳ ප්‍රශ්න කීම සඳහා කාලයක් ගන්නවද නැත්නම් ධම්මපදයට යන්න කියන එක මම දැනගන්න කැමතියි. නැත්නම් යෝග පිළිබඳව මේ දැනගත යුතුයක් තියෙනවද මේ මිනිස්සේ හම්බ වෙච්ච වෙලාවේ අර්ජුන මහත්තයා එහෙම නැත්නම් අපිට පුළුවන් ධම්මපදයට ගිහිල්ලා ධර්ම සාකච්ඡාවක් පටන් ගන්න. මෙල්බන් පැත්තේ තියෙනවද යෝගාසන පිළිබඳ උනන්දුවක් නැත්නම් අපි ධම්මපදයට යන්න ධර්ම සාකච්ඡාවක්. ස්වාමීන් වහන්සේ උනන්දුව තියෙනවා ඒ වගේ ප්‍රශ්නක් නැහැ. ආ හොඳයි. ඒක ඉතින් ලොකු දෙයක් හැබැයි. මට තියෙන ප්‍රශ්න තමයි මම ඔය මේ බද්දපරියන්ගේ පුරුදු කරාම මං හිතා හිටියා බද්දපරියන්ගේ හොඳටම පොළොව බදලා ඉන්න ඕනේ කියලා. නමුත් මට මේ බං කකුල වදින්නේ එතකොට හොඳ නැහැ කියනවා. මට දැන් මේ මේ මං ඉඳ ගන්න විදිහට වම තියලා ඉඳ ගත්තොත් දකුණ ගත්තාම හොඳට පොළොව බදලා හිටිනවා. මේ මේ ඉන්න පුළුවන් පැයක් මට කරදරයක්. නමුත් ඒ කියනවා එතකොට අර මේ සූර්ය ශක්තිය චන්ද්‍ර ශක්තිය අතර මාරුවක් මේක චන්ද්‍ර ශක්තියට සම්බන්ධ වෙන්නේ කියලා. මෙහෙම කෙරුවොත් ඒ කියන්නේ බද්ධ පරියන්ක සම්පූර්ණ දකුණු කකුල කියලා වම් කකුල ගත්තොත් මේ මේක වදින්නේ නැහැ. හැබැයි මේ වගේ ආසනයක කොන හිටියොත් මෙතනින් ඇවිල්ලා මේ මෙතෙන්ට තුන හොඳට හොඳට පටලනවා. ඒකදී හැබැයි අනුමානෙන් පත්මාසෙ ඉන්නවා අපේ පත්තන් දිගම සමාන්තර පොළේ දිමයි. එන්නේ නෝ. එන්නේ නෝනේ. ඒක තමයි. මේකෙදි මට වෙන්නේ විනාඩි 40ක් විනාඩි 30ක් විතර යන 20ක් විතර යනකම් මොනවා කරන්න පුදුම සැපක් තියෙනවා. ඉන්න පුළුවන් දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් හොතටම දන්නවා ටික ටික ටික ටික වේදනාව එනවා. මම ඒක කරන්නේ එමීට ඒක අර කකුල මාරු කරනවා. මාරු කරලා ඉවරලා අර දෙකම ලාභය අර ගන්නවා. ඒ මීට ඇඟට නේද ටික සමාධිය කැඩිලක් ඕන කරන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම සුඛාසනය කරනවා. හැබැයි අර ආසන දෙකේම ඒ කියන්නේ වමෙන් පටන් අරගෙන දකුණු තියෙන එකයි දකුණෙන් පටන් අරගෙන වම තියෙන එක සමන මම බල්ලා තියෙනවා මේක කරන්න පටන් ගත්තා පස්සේ අර මම පරිණත කරපේක ඒක බොහෝ වෙලා යන්නේ වම යට කරලා දකුණු සිද්ධි යෝගීවරු අනිවාර්යෙන් දකුණ යනවා වම ඒ කියන්නේ ඒ දෙකට ඇට්‍රිබියුෂන්ස් දෙකක් තියෙනවා මේවා දෙකක් තියෙනවා නමුත් ඒකේ ඒ කියන තරම් තද බලපෑමක් එන්නේ නැහැ සමබර වෙච්ච ගාම වම් පැත්තේ තියෙන නාඩිය අපේ මොලේ වෙන වම් පැත්තේ ඉඳන් කර්ණයක් තුනට දිගියාමයක ප්‍රමුඛ වෙන උඩ තියෙනවා. අනිත් පැත්තේ තියෙන ඒ නිසා. නමුත් අන්තිමට වෙන්නේ තුක්ත වෙලා ගියාම ඒ දැන් අපේ තුන වම් පැත්තේ නාඩිය ක්‍රියාත්මක කළා ප්‍රාණශක්තිය ගලාගෙන තියෙනකොට තීරු දකුණට මේක එකතු කරනවා නාස්පුඩු දෙක වැඩ කරනවා කියන්නේ. කියන්නේ දීර්ඝ කාලින වශයෙන් වෙනසක් නැහැ. පටන් ගන්නකොට ඉතර වෙනසක් තියෙනවා. ඒක නිසායි මේ මේ මට අනිත් එක මේ බත්පරියන්ක ඉඳ ගන්නකොටම අර ඉස්සරහට නැමිලා එහෙම දැන් කකුල කකුලෙම දණහිය ගාන්න පටන් දණහිය කකුපතුලේ දන් නලල ගානකොට හොඳට මේ පැත්ත ඇදිලා ඊට පස්සේ ඒකම අනිත් පැත්තට හරවලා පුළුවන් තරම් උස්සන්න. ඒ දෙක කරනකොට මට හොඳට මේ සැපකුත් දැනව කරන්න පුළුවන් දකුණු පැත්තේ. වම් පැත්ත කරනකොට ඇදෙන. ඒක තමයි ව්‍යායාමේ මට තියෙන්නේ. සමනලයක්. සමනලිය. ඕනි පාතල වර්ධන මෙහෙම පද්ද බිම්ඩ දාන. එතකොට මේ මේ ඇට උකුල් දෙන. මේක මම හැබැයි මුල ඉඳලම කරන කාලේ මම දැනගෙන හිටියා. මේකෙන් තමයි උකුල් දායත් එක හොඳට පළල් කරලා අල්ලලා දෙන්නේ. නිකන් අර මවකගේ දරු ප්‍රසූතියට උකුල්ලට පළල් කරනවා වගේ මේ හොඳට පද්දල පද්දල සමනලයා වගේ මේව ගන්නකොට ඇට හොඳට මේව වෙනවා. හැබැයි එහෙම කරපුවාම මේ උකුලට විනාඩි 10ක් 15ක් යනකම් හොඳ ව්‍යායාමයක් තියෙනවා. එහෙම කෙරුවොත් ඒ මෙතන පේන්නේ නැහැ මෙතෙන් දෙන්නේ. මේ මේ මෙල්බන් කට්ටියට මේ මේ රද්ද විතරයි අද්ද <laughs> විතරයි කරන්න දෙයක් නැහැ. පස්ස වෙලාවක මේ ගෝලයා ගෙන්න ගමු මෙල්බන්. නැත්තම් මෙල්බන් කට්ටිය ආපු වෙලාවක කරමු. පොඩි යායම් වගේ කරලා පෙන්නන්න දැන්. සාවිනාස අවසරයි. ඔව්. සාවිනාස බලාගෙන අහගෙන එන්නේ එතකොට හෙටි කියලා දෙත හැකියි. මට බෑනේ මේ සිවුරත් එක්ක මේ වැඩේ කරන්න. ඒක මම ගෝලියෝ දාලා කරවන්නේ. මම ගිහි කාලේ කරා. ගිහි කාලේ කරනකොට මම කලිසමක් ඇඳගත්තා. එතකොට මේ මේ මේ මේ සරමත් එක්කත් තමයි යෝග මේ සිවුරත් එක්කත් තමයි. මොකද ඔළුවෙන් හිර ගන්නක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ පඳුරු දානවා වැඩි. ඒ ඔළුවෙන් හිර ගත්තා. ඒකයි හොඳ කරත්. ලොකු වේදනාවක් කියලා අපිට අයිති බලපන්. ඒක නිසා ඒක හදන්න ඒ කියන්නේ මේ මහත්ය දැන් පෙන්වන්න දන්නේ කකුල් දෙක බිම ඉඳගෙන කකුල් දෙක ඉස්සරහට දිග අරගෙන කකුලේ ඇඟිලි ටික ඉස්සරහටයි පස්සටයි අනික් උපකරණකින්තරෝ ඇඟිලි වලින්ම ඉස්සරහට පස්සට නමන්න ඊට පස්සේ වලලු කරෙන් ඉස්සරහටයි පස්සටයි මේ ආසනෙට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලා ඒව හොඳට සර්විස් කරලා ගන්න ඕනේ ජංක්ෂන්. ඊට පස්සේ අර මේ බබා නලවන්න වගේ කකුල් දෙක තියාගෙන කකුල් දෙක ඉස්සරහට කරකවන්න. වටේට බල්ලු කර ඉස්සරහට පස්සේ නෙවෙයි වටේටම කරකවන්න කියලා. භවණ ලවනවා ඉතලා ඉතලා ධනිෂ් බිම වැරෙන් ඇරලා ඒකට මෙතෙන්ඩයි එන්නේ උනකන උසස් කරනවා. ඒකේ කඩුහෙට වැස්සනවා. මොකද අපි මේ වැඩි ඉන්න සංකීර්ණ කරන විදුලි බලේ වත් කරනවා. අත්තර මුතේ නන්නේ රවුම්. මොනවා කරපොත් කුප්ලේ ඇතුළ බුරුල්ට හැදෙනවා. දැන් රබෝලේ හොතරන ඇතුළේ වැඩ කරනවා. ඔය ටික කරලා තවත් මොකක්ද දෙන්නේ ඈ මේක ඈ නෑ හන්ද හන්දි ඒක දෙකට මෙහෙම ගත්තී ඒක අර අර මට උගන්ලා තියෙන්නේ මෙහෙම මෙහෙම තියලා කරන්නේ. ඕකම තමයි මම හිතන්නේ. මෙහෙම අල්ලගෙන බබානලවම. ඒක මෙහෙම අල්ලලා ආ ටෙස්ට් එකට ගන්න ඕනේ. මට බෑ. ඉච්චර ගන්න බෑ. මම කරන්නේ මෙහෙම කරලා උඩලෙනි උඩට හරවන. ඒකට මට මට අහුවෙලා නැහැ තව. මෙතන හේතු කරන එක මම දැනගෙන ඉඳලා නැහැ. මේ එතකොට වෙන්න තියෙන හොඳ දණු කඩේ ගැහුවාගේ හොඳටම ලොක් කළා හිට මන්ට මේ වම් දකුණ වම තියලා කරනවා නම් එතෙන්ට මේ යන්න පුළුවන්. නමුත් අර දකුණ තියලා කරන්න පටන් අරගත්තාම දකුණු කකුල හොඳට එනවා. එතෙන්ට මුණත් ගන්න පුළුවන්. දැන් හැබැයි කරලා කරලා ටිකක් පුරුදු වෙලා තියෙන්නේ. එතකොට එතකොට මෙතන මේ ඇට දෙක හොඳට දඬු වෙනවා. කැපෙන්න පටන් අර ගන්නවා ටික වේලාවක් යනකොට රිදෙනවා. සමහරවිටම සම්පූර්ණ සිවුර අයින් කළා කකුලට කකුල වදින්න තියෙනවා. සමහරවිට සිවුර කුෂන් වෙන්න දාලා තියෙනවා. කුෂන් වෙනකොට නැමක් හිටියොත් එහෙම හේම පයකට පස්සේ නැගෙනකොට එහෙම අච්චෝ හිටිනවා. ඒකයි මේකයි එකට යනවා. ඉස්සරහ නම එකයි පස්සට නම එකයි. ආදිනවා මේ පැත්තට මේ ඇදෙන ඇදෙනවා දැනෙන්න වාගින්න. ඒක හොඳට තේරෙනවා මේ වාත අමාරු වෙන කලවලාම යනවා. ඉතින් වාත අමාරු වෙලා කරන්න බෑ. හැම වෙලාවෙම කරනකොට ටික ටික ටික ටික කරනවා. එතකොට අමාරු වෙලාවක එකක් විතර කරත් අර පුරුදු කරුවට පස්සේ එකක් විතර කරත් අර ටික ඇදුනට පස්සේ බොහෝ වෙලා යනකම් අර කාණුවක තියලා කුණු ටික හොදලා හැරියා වගේ ආයෙ වතුර ගලන්න පටන් මේක මං දන්නේ මං දන්නේ හරිද කියලා ආසනේ ඉන්නකොට ආසනේ තිත්ත වෙන වෙලාවක් එනවනේ. එපා වෙලා අච්චාරු ගන්න ඔය වෙලාවට ඔය ටික කරන්න. ඒක කරන්න බෑ සෙනගේ ඉන්නකොට. නැත්තම් නෑ දැන් අම දැන් නැගිටින්න හේතුනනේ දැන් අමාරුයි කකුල මේ ලුණු දෙහි දාන මේක නිකන් අච්චාරු වෙලා ඉන්නවනේ මොනවක් කරන්න බෑද නැගිටලා ගිහිල්ලා වැඩකුත් නෑ ආත්ම නිෂේධනයක් ඇවිල්ලා තියෙන ඔබ පචයි දැන් මොනවක් නැතු ඉඳගෙන ආයසරයක් ගාලා ව්‍යායාම ටික කරනකොට මේකට මොනවක්වත් නෑ හරියට ගිනි කොටර වතුර දැම්මා වගේ අර තියෙන දත බල එංගව එපා වෙලා කම්මැලි වෙලා තියෙන ගතිය අදාළ ව්‍යායාම කරනකොට හුදෙට තේරෙනවා අයින් කරන. ඉතින් ඒක අර වෙලා තියෙන්නේ පටිසල්ලාණේ කරත හැකි. පටිසල්ලාණේ කියන්නේ Taman තනියම භාවනා කරනකොට කරත හැකි. සෙනගක් ඉස්සරහ කරන්න ගියාම එතකොට ඒක විලෝපනයක් වෙනවා. විකෘතියක් වෙනවා. නැත්නම් මේක පුරුදු කරලා තියාගත්තොත් එච්චරම තමයි. ඒ අංගමල කැඩිලි මේක සාස්ත්‍රානුකූලව කරනවා. ඒකට කෙටි වෙලාවකින් ඒක ගන්න පුළුවන්. ඒත් එක්කම පණ ආය උනන්දු ඇති වෙනවා. ඉතින් වැඩේ කරගෙන යනවා. බය වෙනවා. බය වෙනවා අතපය කඩා ගන්නවා මේව කරන්න බෑ කියලා කියනවා හැම හැමතෙම හැමතෙම භාවනා කරනකොටම බොහොම ලොක් වෙනවා ඒක ඒකට ඒ සූත්‍රයක් තියෙනවා ඔය මේ ආයස්තුන් කියන කොටසට සක්මණේදී ওই ටික වෙනවා. දැන් සක්මණ කියන්නේ සක්මණ කියන්නේ අපි දැන් ආසනයකට යන්න ලෑස්ති ඈතට සක්මන් කරනකොට අර ඉබේම මේ ගමනක් යනව නෙවෙයි වෙලාවට කරන වැඩක් නෙවෙයි. එහාට මෙන්න සක්මන් කරනකොට හැම හන්දි ස්ථානයක්ම ඇඟම යම් ප්‍රමාණයකට රත් කරලා දෙනවා. බිම ඉඳ ගන්නවනේ. රත් කරලා දෙනවා. දැන් අර මෙහි හිටියා මේ මේ මෙහිට ආවා භක්ත භක්ත සාරනේ මේ ඊශ්‍රායල් කාර්යය. ඒ උනට ඇමරිකාවේ ජීවත් වෙන ඉංග්‍රීසි ගුරුවරයෙක්. මේකේ බෙල්ලේ අමාරුවක් වෙනවා. බෙල්ල දුර්වලයි. පස්සේ ඉන්දියාවට ගිය ගාම බුද්ධ කය කවුද එක්කෙනෙක් මුත ගුරුවරයෙක් ගාව ඔළුවේ හිට ගන්න කියලා චරස් කියනවා. එච්චරමයි. මෙතනින් කරනවා ඊට පස්සේ ඉතින් මිනිහ මරණකම් ආයෙ හදන්න බෑ. ඒ කියන්නේ එයා ඊට කලින් ආසන අහලා තිබුණාට කරලා නැහැ. ගිය ගමන්ම අම්මයි තාත්තයි වගේ තමයි ඔළුවෙන් හිට ගන්න එකයි තීර්ථාසනය. ඒක දීලා. ඉතින් මෙයා කළා මම දුර්වල මිනිහෙක් කියලා නෑ බය වෙන්න ඉපා කරන්න කියලා. එතකොටම මේ හොඳටම චරස් ගියා. මගේ තියෙන මේ මෛරාසන කරන්න කියලා මේ තල්ල කැඩලා මේ තල්ල එළියට වැදිලා වැදිච්ච ගමන් බිම වැදිච්ච ගමන් සිමෙන්ති පොලේ වුණේ තල්ලට කැරිච්චා මේ තල්ල මේ මේ දිවක් වගේ කඩලා එළියට ආවා. ඊට පස්සේ මට කාලයක් බයලා හිටියා කරන්න බෑ. ඊට පස්සේ මං ගිහිල්ලා මහවැලි ගඟේ මයංගනේ ගඟේ වැල්ලේ ගැහුවා. එතකොට මොකුත් වෙන්නේ නැහැ. එතකොට දැන් නම් බෑ. දැන් මගේ අඟ හරි ස්ථූල වෙලා මේ දැන් මෛරාසනේ අල්ලන්නේ. අර දැන් දාවන බරුදාගෙන කියන්නට මම දකුණ දෙක මාර්ගයන් මේ කරදර නිකේ. ඔව්. ඊට පස්සේ මේ අත මුලිකක් පස්සේ මේ මොකද කියන්නේ. ඒකට මේ සම්භාවයේ ඒක කකුලක් මේ චොකනේ. ඔය හිටගෙන කරනවනේ ගහ වගේ හිටින්නේ. හිටගෙන හිටගෙන කරනවා හිටගෙන. ඒක ඒක එහෙම මේ අපේ කොටස් නේ. දකුණු වම අරව. මේක ආර්ථික යනවා. පස්සේ මේක උදේ යනවා. ඒක අරගෙන ගන්න. මොකද මේක අපර ගන්න. ඒවට ඇත්තටම ගුරුවරයෙක් අරදෙම කරන්න මෙතෙන්දී අපිට කරන්න වෙන්නේ අපි දැන් කරන සාමාන්‍ය යෝග ජීවිතයේදී හොඳට සක්මන් කරලා කර්මන්නේ කරලා ආසනයට ගියාට පස්සේ කෙලිම ආසනයට යන්න තුව මට කියන්න තියෙන ඔය කියපු ඔක්කොම එකතු කරලා ඇඟත් එක්ක යාළු වෙන්න කියන එක විතරයි. ඒ කියන්නේ වාතාමාරෝට කෙලිම ගාත්‍රා. මේ ගාත්‍රාවල ප්‍රධාන වශයෙන්ම අපි ලොකෝමස්පිටු දෙක මේ කලවනේ ඒ ටික පිළිබඳව යම් ප්‍රමාණයට රත් වෙන්න ඇරලා. ඒ කියන්නේ තව ලෑස්ති එකට යන්නේ මම මේ අඬහදන් ටික වෙලා අපි ඉන්න තැනකට කියලා. ඇඟ කර්මන්නේ කරගෙන මේ ආසනයට ගියාට පස්සේ ඉඳ ගන්න වෙලාවේදී පොඩ්ඩක් ඔය අතපය දිගහැරලා වාඩි වුණොත් හොඳට ඇඟ කර්මන්නේ කරන අපි කියන වෝම් අප් කරනවා කියලා. කරගන්න පටන් අරගත්තොත් හරි පුදුම විදියට මේ ඇඟත් එක්ක ඉන්න එක. තව කෙනෙක් නැතිකම. වෙන දේවල් නොදකින්නකම, නාහනකම හරි සපක් වෙනවා. ඒ කියන්නේ ඇඟත් එක්ක ඇසුර මිත්‍රත්වයේ මේ මෙලෙක් ගතිය වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ මේ නිදා ගන්න ගියත් කුසීතකමට යනට වැඩිය ව්‍යායාම දෙයක් කරලා දාපු ගම බ්ලෂ් බ්ලෂ් කරගෙන අර දන්නද ලක්ෂ්මන් ලක්ෂ්මන් කියන කමල් මහත්තයා මට කලින් අඳුලා දුන්නා එයා කරන්න හදන්නේ අර මේ ආයතන කියනවාගේ අමාරු ආසනයකට කෙලින්ම යන්නේ ආසනයට කිට්ටු කරනවා කිට්ටු කරනකොට Tamande ලෙඩ තියෙන මස් පිඩුව වේදනාව දෙනවා වේදනාව දෙනකොට ඒ මස් පිඩුවට ඥානය යොදවනවා මසල් මෙමරි කියලා කියන්නේ ඒකට මතක් කරනවා හරි දැන් ඔන්න ඔයාට තමයි අමාරුව තියෙන්නේ. දැන් ඔයා ඔහොම ඉඳලා බලන්න කියලා පොඩ්ඩක් දිගාරිනවා ආයෙ දෙනවා. ඔහොම කරනකොට මේ මස්ල් එකට යම් වෙලාවක සැහැල්ලුවට බලවත්කමට නෙවෙයි හදන හදන ගිය ගම එක පාට මස්ල් එක රිලැක්ස් කරනවා. රිලැක්ස් කරපුවම රාසනේ ඊට වඩා යන්න පුළුවන්. අන්නේ මස්ල් මෙමරි එක කියන එකෙන් කරන්න හදන්නේ අපි මේ වහංගලා බෙහෙත් ගාලා කොරොඩ් කරගන්නේ. එන වේදනාව දෙන මස් පිටුවටම හිත යොදා එයත් එක යාළු වෙලා ටිකක් වෙලා ඉන්නවා. ඉන්නකොට මනුස්සයා අර කර කම්බේ යත ඇරියා වගේ සහැල්ලා දාන්න. සහැල්ලු කරපු ගමන් ආසනේ තමයි ගැඹුරු තැනකට යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දවසේ යනකොට ඊට වැඩි ටිකක් යන්න පුළුවන්. අන්නේ විදිහට ඒ තමන්ගේ පීඩාකාරී මස්පිඩුව හෝ හන්දිය හෝ ඇටේ හෝ පොඩ්ඩක් පීඩාවට ලක් කරලා. ස්වභාවයෙන් පීඩාවට ලක් කරලා ඒකත් එක්ක යාලු. මෙන්න මෙතනයි වේදනාව තියෙන්නේ කියලා ඊට පස්සේ ඒක දිගේම දෝනාවක් හරගෙන යනවා වගේ ඉදිරියට ඉදිරියට යන්න පුළුවන්. හිතෙනවා නම් ඒක හරියටම දන්නවා මෙන්න මෙතන ඉදි කට්ටක් අයිනවා වගේ මෙතන ඒක නිකන් මෙහෙම විසිරලා යනවා ඉටි උණු උනවා. හොඳ වෙලට තියෙන. ඊට පස්සේ පොඩ්ඩක් දැන් ඒකට කියන්නේ මසල් මෙමරි. නෑ නෑ නෑ ඊගාවට ඊට විසිරිච්ච ගමන් හම්බෙච්ච ලාභේ තව ටිකක් නමන. තව ටිකක් නමනකොට ඒකත් එක්ක තව දෙක තුනක් රිදෙන්න ගන්න. ඉතින් එහෙම ඊට ඊට ඊට ඊට ඒක නිකන් මේ පොල් කුරක් රත් කර කර රත් කර කර මෙහෙම නමනවා වගේ අහුවෙන අහුවෙන තැන නම නම යනවා නැත්තම් අඩුවා ලීය ගන්නකොට උස තැන ගෑවා. කන ඇත බැලුවා ඊගාව සතන ගෑව ගාගෙන ගාගෙන යන්න වගේ ස්වභාවයෙන් වෙන්න ඇරියෝ දවසින් දවස හැබැයි මේක හැදෙන්නේ එක සැරේ නෙවෙයි දැන් ඔය කරලා පෙන්නන්නේ අවුරුදු ගණන් කරලා ඔය විදිහ අපිට කරන්න බෑ අපිට කරන්න වෙන්නේ ඔකෙන් 130ක් යන ඈ ඒකයි යාළුවෙට කියන්නේ මස්ල් මෙමරි කියලා කියන්නේ අද ඒක ඒක තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ ආර්ය සත්‍ය කියලා දේශනා කරේ ඕක තමයි. දුක්ඛේ ඥානය කියලා කියන්නේ අපි මෙතෙක් කල දුක දිහා බැලෙන්නේ නොදකින් නොපතන. දුක්ඛමයි නිවනට මාර්ගය කියලා බලන්න මේ මස්ල් මෙමරි කියන එක තේරුම් ගන්න. බැඳපු කට්ටියට බෑ. බැඳපු අයට බෑ. මොකද අල්ලපු ගෙදර කාර්වට කරගෙන මේක වණ කරන්න හදනවට මැරෙන්න දෙන්නේ ඕන වේදනාවක් ඕන දුකක් වෙනකොට තනියම නම් ඉන්නේ ඕනේ පරිශනාවක් කරතෑ මේ ගෝලියෝ බාලියෝයි පවුලයි කට්ටිය වට කරනවනේ මැරෙන්නවත් බෑ. ඒකයි මේකට පරිසල්ලාණිය කියන්නේ. කට අරවල කටර කටර කිරාඬුව දාලා කහට කසායක් කරනවා. මේ තරම් ආදරේ. ඒකදී ඔය කයේ තියෙන වේදනාවත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන ගොඩක්. මේ කයේ වේදනාව වෙනකොට අර ටිකෙන් ටිකෙන් එන විදියට ගිහිල්ලා ඒ එන එක අඳුනාගෙන මේ මගේ තියෙන රෝගේ මොකක්ද? නැත්තම් රෝග නිర్ణයේ මේ මැෂින් එක දැන් පෙන්වනවා මෙන්න මෙතනයි ලෙඩේ තියෙන්නේ කියලා. ඒකට මැෂින් එකත් වහලා දාලා ඒකටත් බැනලා යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. වෙනදට වැඩිය පොඩ්ඩක් මේක ආශ්‍රය කරන්න පුළුවන්. නෑ ඒ කියන්නේ කායන පස්සනට පස්සේ වේදනාවට පස්සනා කියලා තියෙන්නේ. හැබැයි ඒකට වෙද්දුන්න වැඩි ඉවරයි. වෙද්දු හොම්බේ. දොස්තරලා කොහොමඩක්වත් හම්බෙන්නේ නෑ. දොස්තරලාට රසාව නැතුව වෙනවා වෙද්දුත් අමාරු වෙනවා. ඒ නිසා කියනවා 45 පැන්නට පස්සේ සාමාන්‍ය යෝග පටන් ගන්න එපා කියලා. පටන් ගන්න බෑ. එතකොට මේ ඇඟ ඔක්කොම මෙව වෙලා තියෙන පටන් ගන්න බෑ කියන එක නෙමෙයි. ගුරුවරෙක් එක්ක එමිට එමිට කරන්න. පුංචි කාලේ කෙරුවා නම් හරි. ඔය සාමාන්‍යයෙන් අපේ අම්මලා මාස 7 පැන්නට පස්සේ බඩට දරුවා වදන්න ඉස්සෙල්ලා ලබු දෙනවා. ලබු දෙන්නේ මේ මේ බුරුල් කරලා දාන්න. ඊට පස්සේ වැදුවා වැදුවට පස්සේ ලබු කිරිබත් වෙලා වැස්සියන්ට කන්න දෙන්න. නෑ නික ඇට කැඩෙනවා. නමුත් ඒකෙදි ඒක ශාස්ත්‍රානුකූලව කියනවනම් තනියම හිතුවක් අරක කරන්න යන්න අරකයි. නමුත් ගුරුවරයෙක් දන්නවනම් ටික ටික ටික ටික කරලා මම දැක්කා මේ අවුරුදු 90 ගෑනු කෙනෙක් බ්ලැක් බෙල්ට් එක අරන් තියෙනවා. එයා පටන් අරන් තියෙන්නේ 80 පැනලා. දැන් ගහනවා gadolයක් කැඩෙන්න. නෑ. නෑ අර ඒක තමයි අර හිත වැටිච්ච හිතෙන් කරන්න බෑ. වැටිච්ච හිතෙන් කරනවා නම් කල්යාණ මිත්‍යාගේ ආධ්‍යාත්මික ශක්තිය ගන්න වෙනවා. නමුත් ටික ටික ටික පුරුදු කරා නම් කරගෙන යන්න පුළුවන්. ඕනේ වයසට ගිහිල්ලා කරන්න පුළුවන් දන්න ගුරුවරෙක් එක්ක. එතකොට ගුරුවරට කියලා දෙන්නේ අර මේ ආසුල්ගේ වගේ ටිකෙන් පටන් දන්න පුංචෙන් පටන් අරගන්න. ඉතින් එතකොට ඉතින් කවදා මම යෝගා ඉගෙන ගනිද කියලා. හදිසි කරන්න බෑ. එමීට එමීට එමීට එමීට යනවා. දැන් අපි මස්සිනාට ඔළුවෙන් හිටගෙන ඉන්නකොට බල්ලා ඇවිල්ලා කටලෙව කන. බලුකුක් එක්ක ඉඳලා. ඉතින් දඩහ ගාලා ඇදගෙනට තමයි මේ උකුල මේ අත් කරලා ගියා. ඒ ඔක්කොම බෝඩින් හවුස් එකේ. උවිති <laughs> අරෝ ඉතින් ජොලිය ඉතින් ලෙවල ළඟට ඇවිල්ලා ඉතින් පාත් වෙච්චලා කටල කිරි එකක් එම් බීලා ඉඳ ඇති ඒ ගාම වැටුණා වැටුණා පස්සේ මේ ඇටයක් පැන්න මොකක් හරි වුණා ඊට පස්සේ හරි බයයි බයයි කියලා කියන්නේ ඔළුවෙන් හිට ගන්න දීතිකාවට ඉත ඒ නිසා මේකේ ශාස්ත්‍රයක් තියෙනවා ශාස්ත්‍රයක් තියෙනවා දැන් කොහොම හරි පහුගිය අවුරුදු 20 30 ඇතුළත ලංකාවේ ඒ යෝග ක්‍රම හරියට පුරුදු වෙලා තියෙනවා ලංකාවේ කරන්නේ බටේ රටවල වලට පුරුදු වෙලා තියෙනවා ඉතින් ඒක මම එච්චර නාඹු කරන්නේ මොකද හේතුව මේක යන්න ඕනේ භාවනාවට. يعني ඉස්සර නම් ගියේ ඕක ඉස්දිනාසලා භාවනාවට තමයි. නමුත් මේක අර විපස්සනාවකුත් එක්ක භාවනාවකුත් එක්ක නැත්තම් මේ යෝග යෝගාවචර ජීවිතත් එක්ක යනවනම් මේකේ පුදුමාකාර නිකන් ජාඩියට මුඩිය වගේ ෆිට වෙන ගතියක් තියෙනවා. වේදනාවයි ඒ වෙනකොට මේක හම්බෙච්චාම අර පයින් යන්න බහක් මිනිහට මගදී කාර් එකක් හම්බුණා වගේ ඒක ගත ගත ගත ගත යනකොට නෑ ඒ මිනිහට තමයි සුකෝ වගේ බස් එක හරි තේරෙන්නේ. යනකොට කොහොමද තේරෙන්නේ? වරින් වර වරින් වර අපි අලුත් කරන්න. හොඳයි ඉතින් අපි දැන් පැය පැය භාගයක් පැයක් විතර අරගෙන තිනවා මේ කාලය සඳහා මම අර්ජුන මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි යමු දැන් මේ ධර්මපද කතාව. මේ මෙල්බන් වල පැත්තේ තියෙනවා නම් මේක සම්බන්ධව කියන්න කරන්න තියෙන දයක් ඉදිරිපත් කරන්න අපි යන්න හදන්නේ මේ ධම්මපද කතාවට. නැත්නම් ඒස වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න. මේ අපි ගාථාවේ නිකන් බැලමට නම් ඉතින් එච්චරම අපිට වාද කරන්න දෙයක් නැහැ. ඉතින් ත්‍රිවිද්‍යා ලැබය ආස්වක්ෂ ඥාණයටපත් වෙච්ච එකන රහත් කියන එකයි කතාවේ කියන්නේ. සුබ්බේනි වාදානස ඥානිය, චතුර් වාද ඥානිය, ආස්වක්ෂ කර ඥානිය හම්බුනා නම් ඉතින් රහත් තමයි ඒකේ පිළිබඳ අපිට මේ වාදයක් ඇත්තේ නැහැ. නමුත් ඒකම තමයි අටුවාවේ සාමාන්‍ය විස්තර කරන්නේ කුබ්බේ නිවාසානුසති කිව්වහම පෙර විසුකන්ද පිළිවෙත කියනවා. දිබ්බ චක්කු කිව්වහම අපායයි ආත්මය දිව්‍ය ලෝකයි කියලා කියනවා. ඒ එතකොටම මේ ආශ්‍රක්ෂය කියලා කියන්නේ සියලු කෙලෙස් නැසුවයි කියලා කියනවා. නමුත් මේක එක සැරේ වෙන්නේ නැහැ මේක වෙන්නේ පොඩ පොඩ. පොඩ පොඩ වෙනවා කියලා කියන්නේ පෙර විසුකන්ද පිළිවෙතද කියලා කියන්නේ Taman ඊයේ හිටපු හැටි. පෙරේදා හිටපු හැටි අවුරුදු 10කට ඉස්සර වැඩි පුංචි කාලේ ඉඳපු හැටි බලනකොට මේ විසුකන්ද පිළිවෙතම තමයි මරණය එහා පැත්තට ගියාට පස්සේ මැජික් වෙන්නේ. නමුත් මෙහා පැත්ත හොඳට දකින්න පුළුවන් ඒකේ විපස්සනා. ඒ වගේම චතුපපාත ඥානි කියලා කියන්නේ අපායේ ඉපදින දිව්‍ය විද්‍යාවේ මේ අපිට පේන දකුව වදනවා දකුව මැරෙනවා මේ ඇහැට පේන කොටසක් තියෙනවනේ. ඒ කියන්නේ අභිඥා ඥාන වලට නෙවෙයි ඇහැට පේන කොටසක් තියෙනවා. අපි ඒක නිවන් දකින්න ticket එක අඩු කුල එකක් කියලා ගලනවා. අර අභිඥා වලින් මේ වෙලාව උපදින ඇති වෙන පේන්නේ නැති ඇඟ වල තියෙනව මහා ලෝකවල සලකලා තියෙන ඒක අපිට තාම නැහැ නේ. ඒ නිසා අපි රහත් නැහැ කියන්නේ. ඒ නිසා ආශ්‍රවයන් 100%ක් පිටලා ඉපදිච්ච අපි පොඩි පොඩි පොඩි පොඩි ආශ්‍රව ගෙවෙනකොට අපිට ඒක වටිනාකමක් තේරෙන්නේ ගන්නෙත් නෑ අපි නෝ සියලු ආශ්‍රවයන් නැතුවට පස්සේ තමයි අවශ්‍ය ප්‍රස්තුත ප්‍රස්තුත තත්ත්වය ලැබෙන්නේ කියලා අපි ඒක පිළිබඳව කල්පනා කරනවා අපිට දිබ්බ චක්කුත් නෑ අපිට ආශ්‍රව කරගන්නත් නෑ අපිට පෙරවිසු කන්ද පිළිවෙතත් නැහැ කියලා. මේ තුනින්ම වෙන්නේ මොකද්ද? ආය උප්පත්තිය නැති කෙනෙක්. එච්චරයි ඔක්කොගෙම කරන්නේ මේ ඉන්න කෙනා මැරෙනවා මැරෙනවා. ඒකේ පිළිබඳ බුදුරජාණන් වහන්සේටත් එකයි කාටත් එකයි. ඒක වළක්වන්න බෑ. නමුත් ආයේ උප්පත්තියක් නැති කරන්නේ. ඒ උප්පත්තිය නැති කරන එක මේ අර්ජුන මහත්තයා සඳහන් කරුවේ මොකද? ਸਰව චිත්ත වෘත්ත නිදෝනි සර්ව චිත්ත වෘත්ත වෘත්ත නිරෝධේ මේ හිතෙන් කරන කෝලං නැතර කරන්නේ. ඒ කියන්නේ චේතනා නැතර කරන එක තමයි මෙතන කියන්නේ උප්පත්තිය නැතර කරනවා. මොනම දෙයකටවත් පැනලා දෙන්න යන්න එපා. අපේ සිංහලෙන් කියනවා. වෙන දේවල් දිහා බලන්නේ ඉන්න. දින දෙයට එන දෙයට පණයන්නත් එපා. ඒ දෙයට කරන්න. හැබැයි වෙන දේ. සබ්බ සර්ව චිත්ත නිවෘත. වෘතය කියලා කියන්නේ වෘත්තිය කියලා අපි යොදවන්නේ. අපි කඩි ව්‍යාවෘත වෙනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ වෘතය කියලා කියන්නේ මේක අපේ සිං පාලියේ කියන කියලා කියන්නේ ප්‍රයෝග පටිපස්සාව. සීළු ප්‍රයෝගයන් සංසිද්ධව. කිසිම දෙයකට අඹා යන්නේ. කිසිම දෙයක් නිර්මාණශීලී වෙන්න එපා. කිසිම දෙයකට හොයාගෙන යන්න එපා. ඉතින් මේක තමයි උපතිනස කරන්නේ. අලුතෙන් යමක් ඇතිකරන්න යන්නේ ඉතින් මේක ඉතාම සියුම්ම සර්වඥාන්සේ තුනට කඩලා පෙන්නනවා. සංස්කාර ධර්ම කියලා කියන්නේ චේතන. චේතන තමයි අපිට කර්ම රැස් කරන්නේ જાතියක්. එහෙම නැත්නම් කර්ම වට විපාක වට කිලේශ වට උපදවන්නේ චේතනාවයි. චේතනාම් බික්කවේ කර්මවදාන් කියලා බුදුසසුනේ බීජ ගණිතමේ සමීකරණයක් අපිට කියනවා. මොනම දෙයකට හරි චේතනාව පහළ කරුවොත් මතක තියාගන්න අලුතෙන් જાතිය පහළ වෙනවා. අනිවාර්යයෙන්ම ගෙවන්න ඔබට ඉඳ වෙනවා. යම්ම වෙලාවක චේතනා නැතුව ඇඟට අසුචි වැටුණත්, මැරුවත්, බැනුම් ඇහුවත් චේතනා පහළ කරනකොට ඉන්නවනේ උපත්ති නැදකීම තමයි. ඉතින් එතකොට අපිට කල හැක්කක් මේ ජීවිතේ මේ වර්තමානයේ දැන් කල හැක්කක්. නමුත් අර්ථාව පෙන්වන්නේ ඒක මේ ආශ්‍රක්ෂය කර ඥානෙ පහළ වෙලා පුබ්බ නිවාසන නැති කරගෙන තිප්ප චක්කු ඇති කරගත්ත පස්සේ නිවන් දකින්න කියනකොට ඒක වලාකුළු වලින් උඩට යනවා දිව්‍ය ලෝකෙට. ඒක නිසා මේ බුදුජානක වහන්සේ පෙන්වන්නේ සංස්කාර ධර්ම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වශයෙන් සංසිඳ වීම තමයි භාවනාදි කරන්නේ. කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ ආනාපාන සංසිඳන. ඒතකොට 133ක්ම අපි මතු જાති උපදවීම ඒ චිත්තක්ෂණයේ පුද්ගලයාගේ උත්පන්න සාතිකයට අන එකක් නෙමෙයි. පුද්ගලයාට යන ගන්නේ ඒ චිත්තක්ෂණයේ ආය જાති නිපදවීම නැහැ. ඊටසේ වචී සංඛාර වශයෙන් විතක්ක ਵਿਚාර වලට සැලෙන්නේ නැතු ඉන්නවනේ. විතක්ක ਵਿਚාර නැත්තම් ගණන් ගන්න නැතු ඉන්නවනේ. නැති කරගෙන ඉන්නවනේ. ඒ කියන්නේ විවිධ අරමුණු දිගේ හිත නන්නත්තර වෙන එක. ඒ වෙච්ච එක ගැන පිළිපදව මූල කර්මස්ථාන සතුට වෙනවා. පිටාරමුණට කියනනම් කනගාට වෙනවා කියන විමසුන්න ඕනේ. ඒ දෙකම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එන හිතවිල්ලක් ආදෙන් ගිය හිතවිල්ලක් ගියාවයි කියලා ඒකට නම් මොන කරේ ඉන්නවද? චිත්ත සංකාර නැතර. ඊට මනෝ සංකාර අරක වචී සංකාර. මේ මනෝ සංකාර නැත්තම් චිත්ත සංකාර වශයෙන් සඳහන් කරන වේදනා සංඥා. ඒකට අපිට වේදනාවක් එනකොට මේක සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද අදුක්ඛම සුඛද කියලා තාරාතිරම් බලන්නේ නැතුව ඒ මට්ටමින් අතර කරන්න පුළුවන් දුක්ඛ වේදනාවට තරහ නොවේවා කියන හැඟීම සුඛ වේදනාවට වේවා කියන හැඟීම අදුක්ඛම දුක්ඛ වේදනාව ඔක මට වැඩක් නැහැ කියලා අන්දමන්ද වෙන ගතිය නැතුව සංඥා පිහිටවීම අඳුනා ගැනීම සඳහා එක එකනට අපි දාන මේ විවිධාකාර සංඥාවල් නතර කරනවා නම් ඔබ මේ උපත්ති නැතර කිරීම කියන එක හැම චිත්තක්ෂණයකම කළ හැකියි මට්ටම. ආරාතිරංග වලට කරදයි. ඒකේ ගොරෝසුම අවස්ථාව තමයි කාය කර්ම වචී කර්ම මත කරන්නේ. සීලේ. ඊට පස්සේ භාවනා කරනකොට ආනාපාන සංසිඳවන එක විතක්ක ਵਿਚාර පිළිබඳව වග වග කියන්නේ නැතුව ඒවට ප්‍රතික්‍රියා නොකර බලා ඉන්න ගතිය. මේක වේදනාව කායන පස්සෙන් පස්සේ එන්නේ. මේ ඊට පස්සේ වේදනාවට පස්සනවා. ආන්නේ විදිහට නතර කරනවා කියන එක විපස්සනා කරන කෙනෙකුට මරණයෙන් එහාට හෝ පෙර ජීවිතේට සම්බන්ධයක් නැහැ. ඉස්සර ජීවිතේට සම්බන්ධයක් නැහැ. හැබැයි ඒව ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. අතීත ජීවිත දන්නවනම් මෙරි මෙරි උපදින එක තේරෙනවා. නමුත් ඒ දැනගත්තත් මේ ක්ෂණික වශයෙන් වෙන මරණය සහ ක්ෂණික වශයෙන් දෙන උප්පත්ති. උප්පත්ති කියන්නේ චේතන. චේතනාවකට අපි වග වෙන එක. චේතනා පටිපස්සම්බණය තමයි, පයෝග පටිපස්සම්බණය තමයි මේකෙත් කියන්නේ සබ්බ චිත්ත ධෘත නිරෝධා හිත කිසිම දෙයක ව්‍යාවෘත කරන්න එපා. ඌ යනාතේ යන්න රෙන්න වැල යන හැටියට මැස ගන්න. වග කියන්න යන්න එපා. මේක කුසල හේතු විදි අකුසල හේතු වෙන්නේ ඕකා මොන්නේ જાති කෙරුවක්වත් හොරාගම්මයින් පේන අහා යන්න. සතුටු වෙන්නේ කනගාටු වෙන්නේ දෙන්නම තමයි. නැත්නම් මම ආයෙනේ. සතුටු වෙන එක දකින්න සතුටු වීම වශයෙන් කනගාටු වෙනවා කනගාටු වීම වශයෙන් මේ සතුටු වීම ආවේ සුඛ වේදනා නැත්නම් හිතට ආපු හොඳ හිතවිල්ලකට නරක කනගාටුනේ නරක හිතවිල්ලට නරක වේදනා කියලා චිත්‍රය දැක ගන්නවනම් අයෝග ප්‍රතිප්‍රසන්නයක් වෙනවා. ප්‍රයත්න කිරීමක් එන්ටර්ප්‍රනර්ෂිප් කියලා කියන ඉංග්‍රීසියෙන් ප්‍රයෝග කිරීලක් නැහැ. ප්‍රයත්න කිරීලක් නැහැ. අඹා යාමක් නැහැ. ලුහු බැඳීමක් නැහැ. වර්තමානයේ පිරිච්ච ගතියක් යනවා. ඒක කයත් එක්කත් අපි යාළු වෙනවා. හිතේ තියෙන දුක්ගති සුගති තියෙනවනේ දෙකම මම නෙමෙයි. දෙකම මගේ නෙමෙයි. දෙකම මගේ ආත්මෙ නෙමෙයි. ඊගාවට වචනයේ තියෙනවනේ අපි අතර කොච්චර සભ્યශීලීව කතා කරලා කතා කරත් සමහරවිට දේශපාලන වාසි සඳහා කතා කරලා ඇතුලේ කුහකම තියෙනවා. කිය ඇති වැඩන්නේ. ඒ වගේම අපි සුවදව ජීවත් වුණත් කෙනෙකුට හිතමන වචන හිතමන වෙන වචන කියවෙන්න ඉඩ තියෙනවා. පුරුද්දට කියවෙනවා. ওই දෙකේදී මතක තියාගන්න ඕවා මම කියාගත්තොත් මගේ කියාගත්තොත් තමයි කර්ම කරන්නේ. ඒව ඉස්සල්ලාම අපි සම්ප්‍රක්‍මචාරින් වාසයද කියනවා නේ මගේ අද වැරදුනත් මම සමා වෙන්න මම උත්සාහ කරනවා මම වචාතින් කයින් වචනින් වැරදුනා අනේ සියල්ලමට සමා වේවා කියලා ඒ කටයුතු කරගෙන යන වෙලාවේදී වැරදි වෙද්දී ප්‍රමාණත් කරමින් නොකරන තැන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම කෙනාට ওই දිබ්බ චක්කු ඥායයි කියලා. උබ්බේ නිවාසන සුසු ඥානේ නැහැයි කියලා. ආශ්‍රවකේ කර නැතයි කියලා ප්‍රශ්නයක් නැහැ. අදට වැඩිය හේතු හොඳ මේ පරියංගට අරක හොඳ මං කියන්නේ ඕකයි මික්ෂණික වශයෙන් මේ අවස්ථාව ප්‍රයෝජනයි. එහෙනම් අපි ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් මේ ඒ වගේ දේවල් නෑ කියලා ධම්මපද අටුවාට දොස් කියන්නේ නෙමෙයි මම මේ කතාව කරන්නේ. නමුත් අපේ මෑත ඉතිහාසයේ සංග්‍රහ පොත්වල ඉති කිසිම අටුවාවක කිසිම අභිධර්ම පොතක ඔය කැලේ විස්තර කරන්නේ නැහැ. ක්ෂණික වශයෙන් වෙන කතාව විස්තර කරන්නේ ඉතින් වෙන්නේ කට්ටිය හිතනවා ඔකට වෙනමම උපදින්න ඕනේ පාරමිතා පිළිලා මෛත්‍රී පුදුහක පහළ වෙන්න උන්වහන්සේ මේව සුබවතනකොට ඔන්න ආශ්‍රක්ෂය කර පහළ වෙයි. ඔන්න එතකොට දිබ්බ චක්ක පහළ වෙයි. ඔන්න එතකොට මේ අපුබ්බේ නිවාසන වලට අන්න රහත් වෙනවා. ඒක වෙයි. කවදා හරි. මේ දැන් කරන එක තේරෙන්නේ. අනිත් එක දැන් කරත් භාවනා කරන අයත් දන්නේ නැහැ අපි ජාතිය සංසිඳවන්නේ කොහොමද අපි කොහොමද මත්තට වෙන කෙලෙස් නතර කරන්නේ කොහොමද? ජාතිය සංසිඳවන්නේ චේතනාවල. තන්නේ කර එකම එක විචාරස්කාර කියලා කියන එකට. මොකද චේතනා අපි කොච්චර බැන්නත් වචන වචන වශයෙන් කියනවා අපි ධර්මයේ කතා කරනවා 30 52ක් තියෙනවා. පරද්දක සංඥා වේදනා චෛසික දෙක අයින් කරවා ඒක 50ම වැටෙන්නේ සංස්කාර. ඒ පන්තියේ 50 දෙනා ඉන්න පන්තියේ මොනිටර් වශයෙන් ඉන්නේ චේතනා. ඒ නිසා චේතනාවට සංඥා සංස්කාර කියලා කියනවා. චේතනාවෙන් තමයි අපි පිරිසුදු වෙන එක අපිරිසුදු වෙන එක වෙන්නේ. කර්ම රැස්වීම වෙන්නේ යෝගාවචරයයි කියලා කියන්නේ තපස කියලා කියන්නේ එහෙම නැත්නම් සංවර වෙනවයි කියලා කියන්නේ මොන ස්තුතියාවක් මොන චෝදනාවක් ඒකට චේතනා පහල කරගන්න තියෙන පුළුවන්. ගල් බඹුණෙක් වාගේ. එන දෙයට එන වේදනා සංඥාත් එක්කමයි චේතනාවල් පහල කරගෙන ඉන්න බැරි නම් ලෝකයට ඔය ටොජ්ජේ පෙන්වන්න බැරි දෙයක් නැහැ. ඕක තමයි ලෝකයට විඳ ගන්න බැරි දෙය. ඕනේ හතුරෙක් බයිනකොට කරවන හිටියොත් ඌට වහ කන්න පුළුවන්. අපිට ගහුවොත් බැන්නොත් තමයි මිනිහා ඊගා ප්ලෑන් එක අඳින්නේ. කරවන ඉන්නකොට තේරෙන පටන් ගන්න ඕකයි තපස කියන්නේ. ඕකට මිනිස්සෙක් වෙන එක විතරයි ඕන කරන්නේ. කිසිම වෙන දෙවැනි උපකරණයක් හෝ දෙවැන්නෙක් හෝ අවශ්‍ය නැහැ. දැන් අපි ළඟ ඔක්කොම තියෙනවා. නමුත් අපි හිතන එක නෝන්ජල්කමක්. අපි හිතන එක බය අඩුකමක් කියලා. අපි හිතන එක කොන්දපන් නැතිකමක් කියලා. වහා ප්‍රතික්‍රියා නොකිරීම මරණය වගේ කියලා හිතන්නේ. සර්වඥාන්සේ කියන්නේ සයේත මත සාහිතං. ඔබට එහෙම බැත්නම් මලමිණියක් වගේ වෙලා හරි බේරියක්. දැක්කාන නරක දෙයක් දෙයක් ඇස් නැති මිනිහෙක් වගේ ඇස් තිබුණාට අන්ධෙක් වගේ හැසිරලා බේරියා. අහන එකක් න කන් තිබුණාට බීරෙක් වගේ විතර බේරියා. මුත කියන නාසයේ දිවට කයට වැටෙන දෙයක් න මුතේ නැති කෙනෙක් බම්මණෙක් වගේ ඉඳලා බේරියා. ඥාණයට වැටෙනවනේ මේ මනුස්සයා කන්න මේ මේ මොකද්ද මේ උගුලක් ගස්ස ගන්න හදන්නේ කරන්ට් එක වද්දා ගන්න හදන්නේ නිින්දා ලබන්න හදන්නේ කියලා. කියන්න යන්න එපා කියලා ගිය ගමන් ඊට වැඩිය උඹට බයි. ඒ ගිහිලා කාදින්. ඌ වෙලා ඇහුවොත් කියනවා නැවතට ඔක උඹට වැඩි මම දන්නවා මම කරන්නේ නැතුව ඉන්නේ ඔක බයන්නේ උඹට ඕන නම් කර හැබැයි කියන්න යන්න එපා කියන්න ගිය ගමන් වෙන්නේ මොකද අර මනුස්සය අපිට බලනවා උඹලට කරනකොට හොඳ අපි කරනකොට තමයි ඊර්ෂ්‍යාව අපි තීකට අත දාන්න ගියා නෑ කිසි ප්‍රශ්නයක් නෑ කරපන් බලාගෙන ඉන්න මු ගන්නට පස්සේ කොට ගන්න වෙනවා ඒක අපේ දරුවෝ නෙමෙයි කරන්න දෙන්න පුළුවන්කම ඒ මනුස්සයාගේ තියෙන ඔලොමලකමට ඒක කණ්ඩ දෙන්න පුළුවන්කම තමයි එතන තියෙන ඥානයක් තිබුණාට මෝඩෙක් වගේ ඉන්නවා. බෑහ ගහගෙන ඉන්නවා තාජුට්ටිගෙන් අම්දෝ අප්පෝ කියලා දුක්ඛන්ත වුණා කරනකොට ගිහිල්ලා ගොඩ ගන්නවා. ඊට ඉස්සර වෙන එක තමයි කර්ම වෙන්නේ. චේතනාවෙන්. උන් අනා ගන්න දෙන්නේ. ඊට පස්සේ විඤ්ඤාතයේ වශයෙන් අනේ මේක මට උදව් කරන්න ඕනේ අර ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න මේක කරන්න ඕනේ කියනකොට දැනගන්න ඕනේ ඔය ඔක්කොම ඉල්ලගෙන කන්න හදන අලුත් ಜಾතිපෝ කරන්න හදනේ එපා අඬන බබාලට මේ බුදියන් ඉන්න කොටි අවසන් එතකොට හොඳට තේරෙනවා මේ ಜಾති නැති කරනවා කියන එක මේ මතුවස්තට යන්නේ නැහැ දැම්මම මේ දැන් හම්බෙන චිත්තක්ෂණය පාත සංස්කාර વિશે ආශ්‍රව વિશે ගෙවාදවීමක් කරනවා ආශ්‍රව ක්ෂය කිරීම කුට්ටියක් පිටින් කවදාවත් වෙන්නේ නැහැ නෑ නෑ ඒක වෙන්නේ විශාල කළු ගලක් සිල්ක් රෙඩ් එකකින් පිරිමැදෙනකොට කළු ගලේ පොඩ පොඩ ගෙවෙන ගතියක් තියෙනවා එච්චරමයි කෙලස් කිවිල තිබෙන කවදාකවත් මෙහෙම කැලි කපලා අයින් කරන්න බෑ එහෙම ගෙවෙන එකක් නෑ පත්තරනක මල හරින්න වගේ ඉදිරිය දාලා අතුරේ දාලා ගින්දරේ දාලා වතුර දාලා දිගට යන එක. ඒක නිසා මේ ගාථාපදේ බලනකොට කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ ආශ්‍රක්ෂය කරන අනේදීන පුබ්බේ නිවාසානුසති තියෙනවා දිබ්බජක්කු තියෙනවා නිවන්. ඒතර බුදුහාමුදුරු කියපු කතා ඉතින් ඔක්කොම හිතනවා දැන් නැහනේ අපිට ඒ නිසා අපි නිවන්නේ නැහැ. දැන් මේ බුදුහාමුදුරුත් එක කරන්න බෑ. අපි දැන් ඔය වෙන බිස්නස් එකක් කරගෙන ඉමු, ගන්සබ බිස්නස් එකක් කරගෙන ඉමු. මතු බුදුහාමුදුරෙන් කන් ඉන්නේ. මම මේ පෙන්වන්න හදන්නේ වෙන මොනවාක්වත් නෙවෙයි ඒකත් නරක නෑ. සතුන් මරනකොට හොරකම් කරනකොට හොඳයි. නමුත් ඊට වැඩිය සියුම් පුංචි මට්ටමකට ගත්තොත් අපිට ඊළපත දෙකට කඩන්න බෑ. ඊළපත ගාලා කූර කූර ගත්තොත් උග සුටු සුටුස් කර කඩ කඩ ඉන්න බෑ. ඒක ටික වෙලා කරනකොට ඊළපත කැඩුවා වෙනවා. අන්න ඒකට ගන්න අදහස තමයි චින සම්පත්තිය කියන්නේ හැම චිත්තක්ෂණයක මේක කරතයි. ඉතින් අපි නිසරණමණයට ලස්සන රබසේ අපිට විශේෂ හේතු තියෙනවා. මොකද මේකට මේ මේ මේ සිද්ධිය මේ ස්ථාන හිද්දි වෙලා තියෙන ඕකට. බෑ කියන ලෝකේ පුළුවන් ප්‍රමාණය පුළුවන් කොටස අරගන්නවා ටික ටික ටික ටික ගන්න. ඉස්සර මිනිස්සු වීයට අරගෙන පොත් පොත් ලියනවලු. ඇටේ ඇටේ හරි ගසනවලු. මෝලේ දාලා කොටන්න නැතුව ඒකෙන් බුද්ධ පූජාව කරලා පූජා කරනවා. ඒක ඇටේ ඇටේ අරගෙන කොහොම කඩනවා. තුත්තිරි අරගෙන තුත්තිර වලින් පිටකොර පිටිකොටලා තුත්තිටි අලු හදනවා. හිතන්න බෑ. මේ තුත්තිකෙන් දෙන කොච්චර පුංචි පිටිකයක්. ඒක දැන් නෑ සුපර් මාකට් එකට ගියා කිලෝ එකක් දෙකක් ගෙනල්ලි වෙලා ලොකුට පිංකම් තම්බි ඒක වටිනවන්නේ ඕ සුපර් මාකට් නැත්තම් හාමුදුරන්ට කියනවා 5 star hotel එකට යන්න ගිහලා හොඳට කන්න මම බිල ගෙවන්න කියලා. ඉතින් ආ හිතනවා ඒක ඇත්තටම විශාල පිංකමක් කියලා. නමුත් මම කියන්නේ තුත්තිරි අලුව එකක් විතර වටින්නේ. තුත්තිරි අලුව එකක් විතර වටින්නේ. ඒ අම්මා ඒ යන වෙලාවෙ ඉඳලා සාජිය ගලවිච්ච තුත්තිරි එකක් ගලවලා ඒකෙම කැට ටික අරගෙන තමයි කැඳ ටිකක් හරි හදලා දෙන්නේ. අන්න ඒ වගේ ටික ටික අපිට තියෙන ඉඩ ගන්න ගියොත් අසවල් දේ අඩුවක් කියලා එකක් නැහැ. නමුත් අපිට මොකද්ද එකකින් පුරුදු කරලා තියෙන කුට්ටි වශයෙන් කෙලස් කපන්න පුළුවන්. ඒකට මේ විශාල ඥාන තියෙනවා, පොරෝ જાතියක් තියෙනවා, දුබ්බසක්ුණේ අනේ කියලා. ඒක නැත්නම් මේ චේන්සෝ එකක් තියෙනවා, ආස්වාක්‍ය කර ඥානෙ කියලා. ඒ නැත්නම් පුබ්බේ නිවාසානුකේ එව්ව එනකන් හිටපන්. මාට කියා කිව්ව චේන්සෝ එකක් දීපු ගමන් ඕකෙන් කපා ගන්න. පොරවත් දුන්නොත් ඔළුවට කොටා ගන්න. එහෙම නේ අර පහුරු ගන්නකම යන්නේ. එතකොට ගියොත් එහෙනම් මේ වගේ ගාතාවල පිළිද තියෙන්නේ ඔය જાතිය නැති කරනවා කියන එක මේ ආත්මෙ මැරලා ඊගාවාත්ම වෙනකොට අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි හැම චිත්තක්ෂණයකම චේතනා බහුල කරන්න චේතනාවල් එන අවස්ථාවල් චේතනාව පුළුවන් තරම් අනුගල එන තාලෙට ඉඩ දීලා කවුරුහරි කිව්වනේ කිව්ව දෙයස් කිව්වට ඒක ඉල්ලීමක් කවන්නේ ඉල්ලීමට අරන් ගන්නවා කවදාක කාටවත් කියන්න යන්නත් එපා <clears throat> කායවත් මොනවත් ඉල්ලන්නත් යන්න එපා අහුවෙච්ච දේම පිළිමහින්ට බැරිද කියලා බලන්න එතකොට අපි අහපහු යන්නේ අපි පැරණි තිබුණු අර සිංහල සංස්කෘතියටමයි අපි පැරණි යන්නේ අවුරුදු 2500ක් පැරණි සංස්කෘතියටමයි එතකොට බුද්ධජානනාතික ධර්ම හොඳට තේරෙනවා අපි දැන් හිතන්නේ කොන්තරත් ක්‍රමයට යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් මේව කරන්න පුළුවන් කරන්න පුළුවන් කවදාකවත් චේතනා නතර කිරීම නම් කරන්න බෑ ඔය එන්නේ එන්නේ වෙන්නේ චේතනා බහුල වෙනවා තව තව නව නිර්මාණ අදහස් එන්න පටන් ගන්නවා ඒක තමයි අපි මේ සංසාරේ පවත්තා ඉතින් ඒකයි මට හිතෙන්නේ එවැනි ගාථාවකට දිනාර්ථකතනක් වශයෙන් කියන්නේ. ඉතින් තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. ඉතින් මම ඉල්ලා හිටනවා වෙන <clears throat> කිවිචියමක් තියෙනවනේ කියන්නේ. මොකද මේ පිටමත් ආවද? මේ එන්නේ. අපි මේ ධර්ම සාකච්ඡාවේ අවසාන විනාඩි 20 ඉන්නේ. එන්නේ නැත්ලොට. ඒකට සාංශ බලන්න කියන්නේ නැතව. ඒක මේ මොකක්ද තත්ත්වය? එතකොට මෙතන මේ ඇති අර ඇනිත් එක ඒකට හැමදාම උන්නේ මම මේ ලොකු සාන්තික සැකයක් තියුණා ඒක ඇටි පුපුරලා ඇති කියලා. ඉතින් මම තාත්තාවට වැඩි සන්තෝෂයි මං කිව්වෙත් එකයි පොඩි එකන පුළුවන් නම් අදගෙන ඉමු කියලා. ඉතින් වාඩිම විනාඩි 20ක් විතර කමන්නේ නේද? අපි මේ ධර්ම සාකච්ඡාවකදීලා ඉන්නේ. ඉතින් මේ මොකද මෙල්බන් කට්ටිය කියන්නේ මේ වෙන මොනවාරි ප්‍රශ්න නගනවද නැත්නම් මේ පැත්තෙන් එන ප්‍රශ්න වලට උත්තර දෙනවද? මෙහෙමයි මම හිතන්නේ මෙල්බන් වලට ප්‍රශ්න ඇහෙන්නේ නැහැ මේ අමේන්ද්‍ර මහත්තයා ප්‍රශ්න නගන්නේ ඒ කියන්නේ අපි අර පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා අපි ගන්නේ සමතෙන් ධ්‍යාන ලැබලා ගන්න නංගන් වයස ගෝත්‍ර සහිතව පෙරවිසු කරන පිළිවෙත දන්නේක විපස්සනායෙන් අපි කරන්නේ මේ ජීවිතේම මීට විනාඩියකට කලින් පැයකට කලින් දවසකට කලින් ඔහොමම පස්සෙන් පස්සට යන්නේ එතකොට මේ විදිහේ පිටිපස්සේ බලන එක හොඳද නරකද නැත්නම් කලියුත්තක්ද නොකලියුත්තක්ද කියන එකයි මේ ප්‍රශ්නේ මොකද හේතුව අපි විපස්සනාදී උත්සාහ කරන හැම වෙලාවෙම හිත වර්තමානයේ තියන්නනේ. ඉතින් වර්තමානයේ තියෙන කෙනෙක් මොන ප්‍රොවිෂන් එකද මොන ලයිසන් එකකින්ද අතීතයට යන්නේ. ඇයි යන්නේ? ආ යුතුද කියන එක. ඉතින් මේකට උත්තරය දෙන්න තියෙන භාවනා පැත්තෙන් අපි වර්තමානයේ මේ හිත තියාන හිටියත් අති සිද්ධියක ආස්වාද ප්‍රසආරේ පිම්බීමේ කිරීම වම දකුණේ මුලැමැදාග බලනවයි කියලා කතාවක් කරනවානේ. ඒකෙදී තවත් පොඩ්ඩක් එනවා අපි දකින්නකොට දකින්නේ සාමාන්‍ය මැද. ඇති වෙච්ච සිද්ධියක් දකින්නේ. කීකේ ඇති වුණාට ඉස්සලා දකින්නෙත් නැහැ, ඇති වෙන හැටි දකින්නෙත් නැහැ. ඒක දැනගෙන හොඳට මැද බලාන බලාන ඉන්නකොට මුල පේනවා. මුල හොයන පැත්තට යන්න වෙනවා. ඒක තමයි වෛද්‍යවරයෙක් රෝගය දැක්කට පස්සේ ඒ රෝගය අසුරු කරන ගම රෝගේ නිදානෙට යන්නේ. ලෙඩා කෑ ගහන්නේ රෝග ලක්ෂණ වලට. නමුත් රෝග නිදානෙට යන්නේ ඒක ලෙඩත් කවදාද පිළිගන්න වෙනවා. මොකද වේදකමට වැඩි වුණ කරන්නේ. හෙදකමනේ. හෙදකම නැත කරන්න එපායි. ඒකයි අය වයිට් බටහිර කේ සිංහල එකේ අපි තියෙන වෙනස. අන්නේ මුලට යන්නේක චරවචනස් දැක චිත්ත නියාමයක් කියලා. ඕනම සිද්ධියක මැද දකලා මැද දැක දැක ඉන්නකොට නැවත ඉන්නෙත් සිවිච්ච සිද්ධියක මැද නම් හිත ස්වභාවයෙන් එතන හිටින්න එයා තවතර හොයනකොට ඉස්සලා යන්නේ ඇති වෙන හැටි බලන්න. ඇති වෙන හැටි පවතින හැටි දෙක දැක දැක ඉන්නකොට ඇති වෙලා පැවතිලා දවසක නැති වෙන හැටි දකින්න. අන්නෝ තුන දැක්කට පස්සේ හිත පවතින සම්මසන ඥානය කියන සම්මසන ඥානය තමයි සිද්ධියක් දැකපු ගමන් එයා දකිනවා මේ දකින්නේ වෙලා මෝරච්ච සිද්ධිය. මේකේ මුල මෙහිමයි. මේ සිද්ධිය වුණාට පස්සේ මෙහිමයි කියනකොට ඒ ඇති වෙන විදර්ශනා ඥානම අන්වය ඥාන එහෙම නැත්නම් තර්ක ඥාන ණය විපස්සනාවෙන් එහෙමනම් මම මේ සිද්ධිය මුලමදාගේ දැන් දකිනවා මම භාවනා කරන ඉස්සර මෝඩ කාලේ සති නැති කාලේ මේක තිබුණ නැද්ද නැත්නම් මම දැක්කේ නැද විතරද කියලා මේකට අතීතයත් එක්ක ගලපන එක චිත්තනය. ඒ කියන්නේ සම්මස්න ඥාන එනකොට අච්චට මෙච්චන මෙච්චට කොච්චර කියලා ගලපනවා. එතෙන්ද එනකොට එක වළක්වන්න යන්න නරකයි. හැබැයි ඒක භාවනාවෙන් එන එක. නමුත් ගුරුවරු දෙන්නෙක් මම නම් කියන්න කැමති පාවොක්සයිඩ් එක කියනවා ඒම ආපුවාම ඒක ටිකේ දිගක් යන්නේ කියලා. ඒතකොට ගියාම එයාට අර මෝහණයෙන් අපි යන්නේ පිටිපස්සට මව් කුසට යගේ යන්න පුළුවන්. අපේ ලොකු සාන්ති ලියලා දෙනවා කරුණා කරලා ওই විදිහට සූදු කෙලින්න යන්න එපා. මේ වෙලාවේදී හිත යන ගතියක් තියෙනවා කරුණාකරලා ආයේ ඉඳපයි. ඒකට තර්කය කියන්නේ පාවොක්සයිඩ් කියනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛම් පරිඤ්ඤය. දුක හාත් වශයෙන් දැකන්න සබ්බ සබ්බ කියන පදයක් තියෙනවා සියල්ල සියල්ල විසින් දත යුතු. එහෙම අතීතයේ දත යුතු නිසා ඒ වෙලාවේදී පොඩ්ඩක් ඒක දිගේ ගිහින් ටිකක් ශ්‍රීලංක කලාවට කමන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා සබ්බ සබ්බ ওই විදිහට යන්න ඕනේ නේ සම්මා සම්බුද්ධ වෙන්න. නිවන් දකින්න සබ්බ සබ්බ කියන්නේ මේ මොහොත ඇති. යන බව වෙනව වළක්වන්න එපා. මොකද ඒක භාවනා ක්‍රමයක්. භාවන හැටි. නමුත් ඒක උනන්දු කළ යුතු නොකළ යුතු කියනට ගුරු මත තියෙනවා. මම පිළිట్లా තියෙන මතේ යන්න එපා. යන්න එපා කියලා කියන්නේ යන එක වළක්වන එක නෙවෙයි. යනවා එතෙන් යනවා. ඒකට දැනගන්න ඕනේ මේ වෙලාවේදී දුවනවා. පුළුවන් තරම් ලද අවස්ථාවේ ආයෙත් ගෙනන්න වර්තමාන. ඒකට සම්මසන ඥානීය නැවත නැවතත් වර්තමාන නැවතත් මගේ වචනෙන් කියනවා ආනපානෙ හිත ගන්න ආයසර. පිම්බි වැකිලිම කරන පිම්බි වැකිලිමට ගන්න. සක්මන් කරන එක සක්මන්ට ගන්න ගත්තට පස්සේ ඉදිරි ගමන ඉස්සර වෙනවා. මේක සෙන් බුද්ධහගේ මේ කියනවා ගඟක් පළල් වුණොත් ගලන වේගය අඩුයි. ගඟ පටු වුණොත් ඊගහ වගේ යනවා. ඒ නිසා අපි අතීත නාලද පටලවා ගත්තොත් ගමන බාලයි. ඉදිරි ගමන බාලයි. වර්තමානෙම තියාගත්තොත් ඊගහ වගේ යනවා. ඒක හැබැයි මම දකින ගුරු මතයට වැඩිය අපි එක එකනා ගෙන ආපු ධම්ම ගතිය. සමහරු ස්වභාවයෙන්ම හරියට කැමැති අතීත නාගතයට ගලපනවා. සමහරු නෑ. සමහරු no nonsense. මට ඒවම ගත්තොත් මට ඕන ඉස්සරහට යන්න කියලා. ওই අන්ත දෙකට යන්න නරකයි. අනිවාර්යයෙන්ම වර්තමානයේ හිතේ කියෝ හැකිතාක් දුරට දෙපැත්තට පැතිරිච්ච තියෙන එක තමයි අන්ත දෙක. අපි මේ දෙක අතහැරලා වර්තමානයේ වර්තමානයේ කියනකොට නැදී මධ්‍යම ප්‍රතිපදා පිහිටන්න පිහිටනකොට මේ සම්මසන ඥානයේදී හිත පෙන්කෙලින ගතිය. දුවැවිදින ගතිය ස්වභාවයි. ඒකට කකුල් ටික හයි වෙන්න ඉඩ දෙන්න ඕන. අර පොයි කිට දරුවා පැටියා දඟලන වෙලාව වගේ. නමුත් ඕනට වැඩි වල්මත් වෙන්න දෙන්නත් එපා. හිර කරලම තියන්නත් එපා. වර්තමානයේ හිටපන් කියලා. ඉතින් ඒකයි උත්තරේට කියන්නේ. එහෙනම් ආ මම දුරවට කියන්නේ මොකද රාගයේ සම්බන්ධව මම ඉන්නේ කොහේ දරුවන්ට කිව්වේ මුල උදා මම මේ මේ නිස්සක්ති දැනගෙන හිටියේ නෑ නමුත් ඒක මට දැනුණා මුල ඒ වගේම අවසානයේ ඔය දෙක බලන්න. ඔයා ඔයා ඔයාගේ සෙක්ෂුවල් ලයිෆ් එක උනත් ඔයා ඒ දෙක බලන්න. බලන අවසානයේ වේදනාවක් කියලා හඟුණා. මම ඒක තේරුම් කළද ඒක වැරදි. වැරදි කියන්නේ කක්කොටු බණ කියන්නේ ඔකට තමයි. Taman කෙලින්ද කෙලින ඉපෙන් කෙලලා අර ඉන්ටර්නෙට් කරන එක කෙලින් ඵලයන් ඈ. අර කෙලින් ඉරක් තියෙනවා ඒක දිගේ ඵලයන් මම නම් පොඩ්ඩක් එimhe ගිය නිසා මේ මට අත්දැකීම තියෙන්නේ. ඔබ ඒ යන්න එපා. මට හරි අප්සෙට් ඔබ යනකොට මෙහෙ යන කෙලින් වැද්දක් තියනවලු. නහර ආශිර්වාදනේ අර වේදනාවට ඒක ඒක ඒක ප්‍රෙෂර් එකක් නෙවෙයි ඒක වේදනාවක් හරි ඒ වේදනාව වෙන්නේ කාලේ ඉවර වෙච්ච මිනිහා නෑ වෙන නෑ ඊර්ෂ්‍යානේ ඊර්ෂ්‍යානේ ඔකට කියන්නේ අපේ පැත්ත කියන්නේ මෝඩකම කියලා අපේ පැත්ත කියන්නේ මෝඩකම කියලා කොල්ලෝ අහන්නේ ඇව්වා ඇයි මේ මේවා දැන් ඕනේ මුස්ලිම් මිනිස්සෙක් බලන්න අවුරුදු 60 වෙනකොට හරි ශෞත්තුයි ෂෞතු ජීවිතේ කියන. ඉන්නකම් හත් දෙනෙක් බඳිනවා. ඒකනේ 60 පිරනකොට ෂෞතු කියන. කවුද ගණන් ගන්න ඔය වැඩි බලන. ඒක නිසා බුදුරජාණන්ගේ පුළුවන් නම් සුසුකාල කේසා ජීවිතේ පටමා වයසේ Brahmacharya රකපන්. අලු කෙස් ඇතුව ජීවිතේ ප්‍රථම වයසේදී කලු ගණන් කරන කාටවත් බණ කියන්න ඕනේ නැහැ. ඒකෝට තේරෙනවා යකෝ මීයා කම පුදුමාකාර වැඩක් නේ කරන්නේ. ඒක මේ 60 පිරලා බණ කියනවට වැඩිය මං කියන්නේ දැන් තමයි මම නමුත් මම මේ ධර්මයේ මතු කරන්නේ කවදා කිව්වත් Hindu Hindu වේදයේ තියෙනවා Hindu වේදයේ සාස්ත්‍රයේ මේ ඉන්දියානු දර්ශනය කියන පොතේ ඒ සාස්ත්‍රයේ කියලා තියෙනවා ඉස්තිනාති කෙනෙක් ජීවිතේ සම්පූර්ණ නම් විවාහ විය යුතුයි ඒ ඒ ඊට පස්සේ තමයි ජීවිතය හම්බෙන්නේ ඊට පස්සේ එයා ඉස්තිනාති කෙනෙක්ගේ පිච්ච ගතියක් එනවා ඉතින් ආයත දක්ෂ ධර්මික හම්බෙලා තියෙනවා විවාහ සාර්ථක විවාහය නිසා දරුවා තීරසි වෙලා කියලා තන තාත්තට වැරදිලා තියෙන පුළුවන් නම් විවාහ නොවි කරපන්. විවාහ නොවි ඉසිවෙයි. කිසිම අඩුවක් නැහැ. ඒක නිසා මේකෙන් අපි කරන්නේ අර දැනුම දෙන්න හදනවා. අපි දරුවන්ට දෙන්න හදනවා. නමුත් මම මම ලිංගික ජීවිතේ ඉඳි ඉස්සලා හිතන්නකො. ලිංගික ජීවිත ආවා, පහ වුණා. ඒ වෙලාවේදී මට ඒ වෙලාවේ හම්බුණා නම් මේ ලිංගයට ලිංගයට ලෑස්තින ශරීරයේ රසායනික ද්‍රව්‍ය වැඩ කරන වෙලාවේ ඔය බණ අහන හිතක් නැහැ. කලෙ මොනින්නමල තියෙන්නේ. එළන ඔන්න බණ කිව්වත් ඒව ඇහෙන්නේ ඒක ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ ධර්මයේ වදින තැනක් නෙවෙයි එතන තියෙන. මේ වෙලාවට ඕන කරලා තියෙන මේ කාමයට හම්බෙන ඕජාව මේ මේ පැවැත්ම සංගාම මේ ජීවිතය හැදිලා තියෙන හැටි. මම කියන එක වැරද්දක් නෑ. නමුත් අර පැත්තේ රිසෙප්ටිවිටි එකක්. රිසෙප්ටිවිටි එකක් ගත්තට පස්සේ යම් කෙනෙක් අපිට ළඟට ආවිලා නම් මට මතකයි මම 27 දී උම්මතර කාමයක් ඇවිල්ලා. ඒ කියන්නේ භවනා කරන්න පටන් අරගෙන අනිවාර්යෙන් පටන් අරගෙන. ඊට ඉස්සෙල්ලා මට මේක ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. තීරණ පටන් අරගත්තා. ඉතින් මට ගුරුවරයෙක් හිටියේ නෑ. මට යාර ડોક્ટર ෆර්නෑන්ඩෝ හිටියා. ඉංග්‍රීසියෙන්මයි තේරෙන්නේ. මොන දෙයක්වත් තේරෙන්නේ නෑ. ඊට පස්සේ මම පැත්තට කිව්වා. මම මෙහෙම මම තද බල සිල් අරගෙන නැහැ. භාවනා කරන්නේ නැහැ. හැබැයි පුළුවන් තරම් සතිය පිහිටුව. පිහිටවන පටන් ගත්තට පස්සේ මේක නිකන් දැන් බත්තරිය උතුරලා එනවා වගේ. නිකන් ඊට පස්සේ මිනිහා කිව්වා උඹ මේක කියන එක ලොකු දෙයක් කියලා. කාටවත් මේක කියන්න හිතෙන්නේ නැහැ. මේ භාවනාව නිසයි මේ ලිංගික ශක්තිය ඇවිසිලා තියෙන්නේ. ඉදරන් ප්‍රනීත වෙලා තියෙන්නේ කියලා කියන්නේ නැහැ. මම ඒක අත්දකින්නේ මේක හොඳටම වෙනවා තරුණ කෙල්ලන්. කියාගන්න බෑ. කාට කියන්නේ? කියපු ගමන් ඒක එක්ස්ප්ලොයිට් කරනයි මනස. අමරණතර කියපු ගමන් ඔය මගුල තමයි භාවනාව කරන්න එපා කියලා නිකන් හිටපන්. අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් ඒ ළමයින්ට කියන්න කවුරුත් නැහැ. පිරිමින්ට කියන්න බෑ කියපු ගමන් මේක. වරදොල තේරුම් ගන්නවා. කාන්තාවට කිව්වහම භාවනා කරපු කාන්තාවෝ නැහැ. ඉතින් ඒ නිසා මෙතන තියෙන පැරඩොක්ස් එකක්. මෙතන තියෙන මෙහෙම විශ්ලේෂණ බැරි ප්‍රහේලිකාවක් මෙතන තියෙන. නිසා මේ තේරුම් ගන්න ඕනේ මූල ධර්මයෙන් පමණක් මේක පහර දෙන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ කියන කෙනාට නෙමෙයි. බාර ගන්න කෙනා. ගැන ලිංගිකට පෙළඹිච්ච කෙනාට හැඟීමක් එනවනම් මේකේ ඔය කියන බැලන්ස් එක නෑ කියලා. ඔය කියන කියලා එයා කාගේ ළඟට ගිහලා අප්‍රෝච් කරලා අහුවොත් ඊයේ කෙනා මට නම් දන්න ගහලා වඳින්න පුළුවන් එහෙම වුණා. තමයි අපි ලිංගිකව හැසිරෙනවා ලිංගික ආසාවක් තියෙනවා මම කියන්නේ මේ කාමය කියලා කියන්නේ මේ මෛතුන සේවනයම නෙවෙයි රූප බලන්න තියෙන ආසාවත් ඔච්චරම සද්ධාහන තියෙන ආසාව ගඳ බලන්න තියෙන ආසාව රස බලන්න තියෙන ආසාව පහස කියනකට ඔබ වැටෙන්නේ පහසත් හැමතැනම තියෙනවා හිතවිලි ඒකට මම හැරිලා ආයෙත් අමෙන්තර මහත්තයාගේ ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඔය පුතාට කියනවා මේ ලිංගික චක්‍රය පිළිබඳව දැන් රූප බලන්න තියෙන ආසාව දැන් සංසිඳවගල ගින්න සද්ධාහන තියෙන ආසාව එතකොට බුදුහාමුදුර අපිට කියන්නේ ඒක. උනා කියනවා අරක තමයි ලොකුම gediye. ඒකෙන් තමයි අපි සමාජ ප්‍රශ්න ඇති කරන්නේ. නමුත් දර්ශන, ශවන, සමුල්ලේපන, සංසග්ග මෛතුන සේවන. දර්ශනේ තමයි ඉස්ලාම මිනිස්සයා කාමයට බැඳෙන්නේ. ඊකට ශවන, සමුල්ලේපනය කියලා කියන්නේ ආලිංගනය. ඊට පස්සේ සංසග්ග ඊට පස්සේ තමයි මෛතුන සේවනට වැටෙන්නේ. ඒ නිසා මේ මෛතුන සේවනය පිළිබඳ අර උපදේශ දෙන්න අපි ඇත්තටම අපිට තම සුදුසුකම නැහැ. මොකද හේතුව අපිට තාම රූප බැලීමේ ආසාව අපි කියන්නේ අත්නෝමතික නැති වුණාට තාම නැහැ කියන්නේ. සද්ද ඇහිීමේ ආසාව අඩු ගන්න බනහන්න තියෙන ආසාව. ඒකත් හොඳ කිසිම පෞෂ්ටිකම සද්ද නැතුව ලස්සන මියුසික් එකක් කරතේ පණ යනවනම් කැමති. අන්න ඒව තියෙන තාක්කල් අපිට කියලා හැබැයි අපිට කීයකි අච්චර අර කාම ආශාවදී අපි කාමයේ යෙදිලා හරි කරන පස්සේ බුදුහාමුදුරුවෝ බල බලමින් අපිට බලන්න හිතිලා තියෙන එක අපිට ලාභයි. අපි කරුණාවෙන් ඒ தත්ත්වෙට ඉන්න කෙනාට කියනවා. මොක කිව්වට ඒ කලයේ මොනින්න මල තියෙන වෙලාවක නම් මේකෙන් ඇත්තට ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. අනිත් එක ඒක මහා බරක් වෙනවා. පියා ඇවිල්ලා තමන්ගේ දරුවට එහෙම කියන්න පටන් ගත්තාම මේ දරුවා අපහසුටපත් වෙනවා. නෑ ඒක කිව්වට ලිංගික අධ්‍යාපනය සහ ලිංගික අධ්‍යාපනය සහ ඔය පිළිබඳ දැනුම විශේෂයෙන් දෙව්වා ඒව එන්නෙම යාළුවන්ගේ ඒව එකම සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ මිසක්ක પરම්පරාවෙන් යන්නේ නැහැ. එහෙම මේ පිරිමි විතරක් කියන තැනක ඔයාලා කතා නෑ මං කර පිරිමි විතරක් කියන තැන ඔහොම කතා කරා නම් මේ කෑනු ඉන්න තැන කතා කරද්දී උගුටි කඩන. ඈ වයරක දිගේ එනවා එහෙ ඉන්නවා. එහා පැත්තේ අහගෙන ඉන්නවා. ඉතින් නෑ කොයි එකේ උචිවක වුණත් අපිට කියන්න තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒ ධර්මයට එළඹෙන්නාගේ තියෙන ඒකට කියන්නේ සාදර ගතිය කියලා. බුදුරජාණන්සේ ධර්මයේ 84000ක්ම දන්න වක්කරන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එක දීලා කවුද ගන්නෙ? එක්කේ කුටුවක්වත් ඕනේ නැහැ. ඒක ඉතින් මම දන්න දෙන්නේ අවුරුදු 40ක් මේකේ ඉඳලා කාටවත් ඕනේ ගමයි. කට්ටියට ඕන දේ මේ සයිඩ් බිස්නස් එකේ ධර්ම ටික. නිකන් ඉන්න ගමන් දාගන්න. ෆුල් ටයිම් දාන මනුස්සයට ඕක ඕනෙත් නැහැ. නමුත් අපි ඒකෙන් තමයි මේ මෙමීට බස්සන්නේ. ඒ බස්සනකොට අපි බස්සන්නේ කම පැත්තක තියලා හුස්මෙ ඉන්න. ඉතින් සක්මන් කරලා බලන්න කියලා අර පොසිටිව් පැත්ත දාන්න. දානකොට මතක තියාගන්න ප්‍රශ්නේ මතුවෙන්නේ මේකට හිත දාපු ගමන් කාමයේ ඇවිස්සීමක් එනවා. ඒකයි මේකේ කියලා දිය යුතු ධර්මයේ මොකද ඉඳුරන් ප්‍රණීත වෙන්නේ. ඒ වගේම තමන්ගේ පැහැපත් වෙන මොකුත් වෙනවා. ඒ නිසා Brahmacharya රැකපු ගමන් පුදුමාකාර ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. Brahmacharya නැති මිනිස්සයා ගෞරවයෙන් ආකර්ෂණය වෙනවා. නෑ ඒ ඒ රසායනිකයෙන් එකක් වෙනවා. Brahmacharya රකින්න බැරි කෙනා තමයි අපෝ මිනිස්සු දුම සෙල්ලමක් නේ කරන්න කියලා ගෞරව සම්ප්‍රයුක්තක් බැහැ. එතකොට ස්ත්‍රියට පුරුෂයා සහ පුරුෂයාට ස්ත්‍රිය බැඳුනට පස්සේ කොතනින් වංචනික ධර්මයක් විදිහට ආයේ කාමයට වැටෙනවද කියලා සයිකෝපැතික්. ඒක විශේෂයෙන්ම වෙනවා Hindu ආගමේ ඕනම ඉස්තුනාන්තයකට මොකද වෙන්නේ බලන්න සම්පූර්ණ පැත්ත කරලා ධ්‍යාන භාවනා කරලා හදලා ආවනේ සමාජයට උස්සස්ම ඉහළම කුලකාන්තාවක් ගිහිල්ලා ඔබතුමාට සාරිද ඕනේ ඔයාට කොණ්ඩද ඕනේ ඔයාට යොන දෙයක් කියන්න මම ඉල්ලලා දෙන්නම් කියලා සම්පූර්ණ ගෞරවයෙන් කෝවිලක් කරලා තියාගන්න. අන්තිමට බැලුවට පස්සේ පටලවිලා කොහෙන් ගියාද අර අපි පැත්තේ ඉඳලා තියෙන මිනිස්සු හොඳ උපාසක මහත්තයා මිනිස්සයා හොඳම හාමුදුර කෙනෙක් ගැනලා. ගෙදරම වස්වසව. අන්තිර මාස 3 යන්න ඉස්සෙල් නෝන මහත්තයත් එක්ක පටලයි. මිනිස්සයා හිත නරක කරන්නේ නැතුව හොඳට කටින් පිටකම සූදානම් කරලා අටපිරිකර ඔක්කොම පූජා හදලි වල නෝන මහත්තයත් ළඟටලා වාඩි වෙලා ඉනවලු හාමුදුරුවෝ බණ කියයි. බණ කියනකොට පස්සේ නෝන මට මෙහෙම ඉන්නකම් උස්සගෙන ගිහිල්ලා පුදා කරලා මේකක් තියාගන්න සලස මම ගෙදරින් යනවා කියලා. අට විතර කරත් පූජා කළා නෝන මහත්තයත් එහෙම අරන් තිබලු. ඒ මහත්තයා දන්නේ යාට ඒකේ දෙයක් නැහැ. මොන්තර හුදුම සිල්වන්තා. ඒ නිසා මේ වැඩේ කරන්න ගියාට පස්සේ අනුන්ට බණ කියන්න අපි දැනගන්න ඕනේ අපි මේ පුළු මේ වයරින් නෙවෙයි මේවා වයර් වල සම්පූර්ණ රබර් අයින් කරලා දැන් නිකන් ලයිව් වයර් තියෙන්නේ මේක. දැන් අත තිබ්බොත් වගේ. නෑ ඒතර ගුරුවරයෙක් ඉන්නවනම් හොඳයි. දැන් අපිට විවෘතව කතා කරන්න පුළුවන්කම නිසානේ අපි මේ ගොඩේන්න හදන්නේ. නමුත් මේ කවදාකවත් ඒ වගේ කෙනෙක් නිඳා කරන්න. ඕ රාග ද්වේෂය කියලා අපි වර්ණ කරන්න තියන්න නරකයි. දැන් තියෙන සංනිවේදන ක්‍රම අපිට වැඩ ගන්න පුළුවන්. නමුත් ඔය මොනම දෙයකින්වත් කාමයේ වගේ ද්වේෂයේ වගේ දේවල් වළක්වන්න බෑ. ඒක ආවට පස්සේ මේ සාමාන්‍ය සිංහලෙන් කියනවා යුද්ධෙටයි කාමෙටයි anything value. ඕනම දේ සාධාරණීකරන්න පුළුවන්. මම තුන්වෙනි එකතු කරනවා විපස්සනාවටත් එච්චමම ගන්න. විපස්සනාව හැදෙනවනම් ඕන දෙයක් අප කරා. ආයේ මම මම මම බන්දනේ මට තරහ වෙන්න එපා. මම කියනවා යුද්ධය සඳහා මනස නොකර දෙයක්. කාමයට ගියාම නොකරන දැන ඒක ලෝක සම්මතිය. මම කියනවා විපස්සනාව සඳහා අපි ඇති කරපු කීර්ති නාමයක් තියෙනවා ඕන දෙයක් අප කරා. ඒ සඳහාත් නෑ ඒ කවුරු ඔයා කිව්වට මට වැඩ. මගේ විපස්සනා වැඩෙනවා නම් මට බුදුහාමුදුරු ලයිසන් එක දීලා තියෙනවා. මේ ඥාතියින් ওই වස්තු සේරම අතාරින්න ඕන ඕන්නම් ගත්තට ප්‍රශ්න. අනිත් වගේ කාමෙටත් යුද්ධෙටත් විපස්සනාටත් එනිතින් වැඩි. ඒ නිසා අපිට දෙවැන්නේකට කියනකොට ප්‍රධානම දේ තමයි මේ පුද්ගලයා Taman දිහාට නතු වෙලාදී ඉන්නේ කියන ප්‍රශ්නේ. ඒක නෑ රේඩියෝ එකේ බණ කියනකොට. ඒක නෑ දහස් ගණන් වලට ස්පීකර් බඳලා කමටහන් දෙනකොට. එතකොට මොකද වෙන්නේ? ওই ගැඹුරු ධර්ම කරන්න ගියාම මොකද වෙන්නේ? ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. වටිනා ගැඹුරු ධර්ම නුසුදුසු තැන්වල තැන්පත් කරගන්න. ඒව කතා කරන්න ඕනේ හරියට මයින්ඩ් ටු මයින්ඩ්. පුද්ගලයන් පුද්ගලයාට එයා ප්‍රශ්නේ නැග්ගට පස්සේ උත්තර දෙන්න. එහෙම නැතු වක් කරනවානේ. හිතින් නෑ. ඒ කියන්නේ කලියමුණින් නමලා තියෙන වෙලාවක්. ඒ නිසා මේ සම්මසන ඥාන අවස්ථාවට එනකොට අනිවාර්යයෙන්ම අම්මට බණ කියන්නේ. ගුරුවරට කියන්නේ තමයි. යාළුවාට කියන්නේ ඒ ඇත්තටම ඒ අර ඇතුලෙන් එන පීනනේ නිසා කරුණා කරලා හරියට ಗುಣ වහගන්න දැනගෙන වැඩි වියපත්ති ගණනුලා මේ වහා පුරුෂාන්තරයට නොයා යුතුයිනේ. යා මගේ තාත්තගේ අරසා ටික කාලේ කුලකාන්ත ඉන්න එපායි. දැන් රිලුන්ගේ බල්ලන්ගේ එහෙම කන්නේ අන්න ඒ ටික තමයි ශාසනය කියන්නේ. ඒකයි අපි වැඩි හිටියට ඉන්නේ. ಗುಣ වැඩෙනකොට ಗುಣ වසාගෙන ගුරුනාන්සි ඉස්සරහින් ඉඳලා නිකන්. ගුරුනාන්සි ටික කාලයක් එහෙම ටික ටික ටික ටික එක්ස්පෝස් කරනකොට මම මේ කියන්න හදන්නේ මේ වගේ ප්‍රශ්නකදී අසන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රශ්නෙට මැදි වෙච්ච එකන ඉදිරිපත් වෙන තෙක් කියන්න යනවයි කියලා කියන්නේ සුපර් මාකට් එකට බඩු දානවා වගේ වැඩ. මම හැබැයි නරක කියන්නේ මොකද ඒක බුදුරජාණන්සේම හිතලා කියපු අනන්ත සූත්‍ර කියනවා. ප්‍රශ්න මතු වෙන්නේ ඉස්සරලා ඒවට කියන්නේ කියන්න ඕන නිසා ප්‍රශ්නේ මතු කරනවා. මතු කරලා උත්තර දෙනවා. ඒ වගේම අපි ගාක් වැඩ ගන්නවා. නමුත් ඒකට ටිකක් ඉඳ තියන්න 100ට 100ක් ඒක ගන්න එපා. කවුරු හරි ඇව්වොත් ප්‍රශ්නයක් මතුවෙච්ච දාවේ වසලයකටවත් බෙදා නොගෙන නම් ඉඳපන්. එහෙම විතර කල්පනා කරලා කියන්න මූ තමයි ඌරුමකාරය. ඌට දෙන එකයි තියෙන්නේ. තමන්ගේ පුතා, තමන්ගේ සහෝදරයා, තමන්ගේ ශිෂ්‍යයා කිව්වට ඒ මිනිස්සු අහන්න කැමති නැහැ. අහන ඒ කියන්නේ රිසෙප්ටිවිටි එක. එතකොට අවවාද ගන්න. දැන් ජපාන් වලින් කාලේ මට කෝල් කරලා කිව්වා මට මේ වියට්නාම් වල මේ දඟලමු. සම්බන්ධ. නෑ ඒකට නෑ නෑ ඒ කියන්නේ ඒ පැත්ත ලෑස්ති කියලා. ඒ පැත්ත ලෑස්තිලාදී අපි අනිවාර්යයෙන් මේ තමන්ගේ දරුවෝ කපන කවුරුන කමන්නේ මට මෙන්න මෙච්චර කද්දැකීම තියෙනවා මම මේ ටික දන්නවා. ඒක කිව්වට තමයි. ඒක ඇත්තටම ඒ පැත්තේ රිසෙප්ටිවිටි නේ. ඒකට නමුත් Taman අර චේතනාපූර්වක පහල කරලා කාට හරි බණ කියන්නේ අනික තමයි. ඔතන අපි සැලකිලිමත් වෙන්නේ. හොඳයි කොහොම හරි අපි මම හිතන්නේ දැන් නම් පැය කහමරට පොඩ්ඩක් වැඩි වුණා. ඉතින් ඒක නිසා මේ මෙල්බන් වලට අපි වෙන සමුදෙනවා මේ ප්‍රශ්න නැහැ කියලා මම අනු උපකල්පනය කරනවා.